අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා වාරේ අවසාන ධර්ම දේශනාවට වෙමිලා තියෙන ශීලුම් දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සීයතාපි භික්කවේ මායාකාරෝ වා මායාකාරන්ති වාසීවා චාතුම් මහපතේ මායං විද්දං සෙය්‍ය තමේනං චක්මා පුරිසා පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපපරික්ඛේය තං තස්ස පස්සතෝ නිජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්ත කංචේව කායති තුච්ච කංචේව කායති අසාර කංචේව කායති කිං ඉසියා භික්ඛවේ මායාය සාරෝති තී අවසර කරුකටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාණය හොවා දක්වමින් අනිකුත් ඒ ලෝකවාසී සත්වයන්ට ඒ තමන් වහන්සේගේ ඒ විශිෂ්ටතම අවබෝධය සාක්ෂාත්කරණය පෙන්වීමට ගන්න ප්‍රයත්නයක්. ඉතින් ඒ මේ විඥාණය සම්බන්ධ කරගත්ත නැත්නම් විඥානස්කන්ධය පිළිබඳව සම්බන්ධ කරගත්ත මේ දරුණු ප්‍රහාරය එල්ල කරන්න කලින් ਸਰවඥාන්සේ ක්‍රමයෙන් රූප සම්බන්ධව ඒකේ හිස් බව බොල් බව තුච්ච බව සකච්ඡා කරනවා. ඒකලා පිළිසෙට මතක් කරලා දෙනවා. ඒකෙන් සකස් කරගන්න කියලා හිත අලුත් කරගන්නයි කියලා මේ රූප ධර්ම විශේෂයි භෞතික වස්තු විශේෂයි ඒ පරණ පුරුදු බැල්මින් නැතු ඒක නිතරම අසාර වශයෙන් තුච්ච වශයෙන් රිත්ත වශයෙන් බලන්න. ඉතින් හුඟව දෙනෙක් ඒකට කැමති නෑ. ඒ නිසා යත්තු බුදුහාමුදුරුවෝ පිළිගන්නේත් නෑ. ධර්මයේ පිළිගන්නේත් නෑ. සංඝයාට ඇතුල් වෙන්නේත් නෑ. සීලයට කැමති වෙන්නේත් නෑ. ඊටාම සුළු පිළිසක් මේ බුදුහාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න මේ භෞතික සම්පatti වලින් මේ කියන තරම් දුක් කරදර ඇති වෙනවා නම් ඒකේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න බුදුන් ආදර්ශයට ගන්නවා ධර්මයේ නිතර සීපත් කරනවා සංඝයා වෙනව නැත්තම් සංඝයාව ආදර්ශයට ගන්න නැත්තම් පුළුවන් තරම් ශිල්පද වශයෙන් ඉක්මනවා. ඊට පස්සේ මේ වේදනාව පිළිබඳව විඳීම් කියන චෛතසිකය ඒක එක චෛතසිකයක් වුණාට ස්කන්ධයක් කන්දක් ගොඩක් විදිහට තමයි පෙන්වන්නේ ඒක සම්බන්ධයෙන් පෙන්නනවා යම් ආකාරයකට මේ රූප ධර්ම භෞතික ධර්ම හිස් තුච්ච අසාර දෙයක් වශයෙන් දැක්කා නම් ඒ දැකපු දැක්මෙන්ම මේ සැප පිටිපස්සේ එළවාගෙන යන මේ පුස් ගමන විෂයෙහි නැත්නම් සැප වේදනා විෂයෙහි ඒ වගේම දුරුවන් කරන්න හදන බය වෙලා ඉන්න මේ දුක් වේදනා විෂයෙහි සබම් බබුලක් වශයෙන් දකින්න කියලා. ඔකේ මහා ලොකෝට ආඩම්බර වෙන්න සැපක් හෝ නැත්නම් මහා ඉසాత බඳගෙන අඬන්න දුකක් ඇත්තේ නැහැ. ඒ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙන මේක හුදු විඳීමක්, චෛතසිකයක්. එතකොට ඒ කෙනාට අර රූපය බලනකොට අරූපයට හිත දොර ඇරෙනවා වගේ වේදනාවේ සැප දුක් වේදනා පිළිබඳව තියෙන මහා මේ අසීමිත භීතිකා බය හෝ සැප වේදනා කෙරේ තියෙන මහා ආසා වෙනුවට අදුක්කම සුඛ වේදනාවකට එනවා. ඒ වගේම සංඥා විශයෙහි මේ දකින්න දේ පේනවා, තියෙන දේ පේනවා, පේන දේ තමයි දකින්නේ කියලා අපි ලොකු සංඥාවක ඉන්නේ. නමුත් එයාට තේරුම් ගන්න වෙනවා ඔය පේන දේ නෙවෙයි මට තියෙන්නේ, තියෙන දේ නෙවෙයි මට පේන්නේ. ඒ ඔක්කොම නිකන් මායාවක් විතරයි. ඒ නිසා බලපු දේ තියෙනවයි කියලා ගන්න නැතුව නැවත බලන්න කියලා. නැවත බලන්න බලන්න බලන්න තේරෙනවා මේ ඉස්සර බලපෙක දැන් නැහැ. ඊගාට තව එකක් වෙනස් වෙනවා. ඉතින් අන්නේ විදිහට මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියලා හටගත්ත මේ අපි සමාජ පද්ධතිය අභියෝග කරන්න එපා. නමුත් ඇස් දෙක පිහලා ආයසරයක් ඔක් බලන්නකෝ. ආචාර්ය බලනකොට ඒ ඉස්සල්ලා එකට තිබ්බ සලකුණු දෙවෙනිකට ගැලපෙන්නේ නැහැ. ඒ සලකුණ අනුව ඒක අඳුනා ගැනීමත් මොහොතකට පස්සේ ගැලපෙන්නේ නැහැ. ඒ තරම් මේක වෙනස් වෙනවා කියලා මේ සංඥා පිළිබඳව එහෙම නැත්නම් සලකුණු තැබීම සහ තැබූ සලකුණු අනුව අඳුනා ගැනීම පිළිබඳව කෙනෙක් ඒක නිකන් මිරිඟුවක් වාගේ එහෙම නැත්නම් හීනයක් වාගේ එන්ට හේනක හිටව පඹයෙක් වාගේ තේරුම් ගන්න උත්සාහ කරොත් ගහපාදෙන එකක් නැහැ. කවදාකවත් ගැටුම් ඇති වෙන්නේ මේ නම් කරන්න තරම්වත් වෙලා නොසිට වෙනස් වෙන දේවල් වලට නම් කරන්න ගිහිල්ලා එව්ව ගහපාදීම තමයි සංඥා විරත්තසන සම්ති ගන්තා සංඥාවෙන් තොර වෙච්ච කෙනාට කිසිම කැටයක් ඇත්තේ නැහැ. සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුං තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ. මේ දැක්ක දේ ඒකමයි කියලා අල්ලගන්න කෙනා. ඒ වගේම ඒක දික්කකටපත් කරගන්න එක හැමතම ගැටුම්. හැමතම සැක. හැමතැනම බය. හැමතැනම අනිශ්චිතතාව. ඉතින් ඒ තාක් අනිශ්චිතතාව ගෙනත් දැන මේ හඳුනා ගැනීම සහ හඳුනා සලකුණු අනුව හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම ඔය තරම්ම සාදට ගණ්ඩ යන්නේ නැති වුණොත් ලොකු සාන්තියක් තියෙනවා. මේ පිළිගත්තේ නැති වෙන්නේ නැහැ ලෝකේ තියෙන සම්මුතිය පිළිගන්නවා. මොකද Taman සම්බන්ධ වෙන දේවල් වල මහා ලොකෝට මේක ඒකමයි කියලා කහපා දෙන්න. මේ දැකපු දේ තියෙනවයි තියෙන දේ දැක්කයි කියන එක කහපා දෙන්නද එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි හුඟක් වෙලාට එහෙම නෙවෙයි වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් ඒ මනසට සුවසේ නිදා ගන්න පුළුවන්. උයපු බත්තලිය කන්න පුළුවන්. එලාගත්ත පැත්තට බුදිය ගන්න පුළුවන්. හම්බ වෙන කෙනෙකුට මිනිස්සෙක් වගේ හැසිරෙන්න පුළුවන්. භූතයෝ, පෙරේතයෝ, යක්ෂයෝ වෙන්න ඕන කමක් නැහැ. ඒ මොකද මේ ඇති හැටි සලකනවා. මේ මනුස්සයාට ඒක නිකම්ම සුන්දර මනුස්සකම ආපහු වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අඳිනවයි. අඳින්නේ ගුණාට තමයි. වෙන අඳින් දෙකක් නැහැ මේ ලෝකේ. ඊට පස්සේ සංස්කාර පිළිබඳව බුද්ධජනසේ දෙන්නේ උපමාව කිසල් ගසක උපමාවක්. හර ඇති ගසක් හොයන්න කැලේකට ගිය තියුණු කෙටේරියක් ඇති මිනිස්සෙක් කෙලින්ම තියෙන තාම මල පිපිලා නැති කේල් ගහක් අරගෙන ඒකේ උඩින් කපලා මැදින් කපලා ඒකේ පොත්තක් ගලවලා බැලුවොත් මේකේ මැදි හරය ගන්න කියලා ඊට පස්සේ ඊගාව තියෙන පොත්ත පේන. ඒකත් ගැලෙව්වොත් තවත් පොත්තක් පේනවා. ඒතරට ගියානකට පේනවා මොනවත් ඇතුලේ නැහැ. මේකේ හරේ නැහැ. කියලා මේ කෙහෙල් ගහක් බලන මනුස්සයාට ඒ වගේ අපි මේ ලෝකෙම අවන හීන ලෝකෙ ඇති කරන බලාපොරොත්තු ලෝකයේ ඇති කරගන්න චේතනා මේ අදිෂ්ඨාන සියල්ලම අවසාන මරණ මොහොතේදී ලොකුම ලොකු පරාදයකට ලොකුම ලොකු කුස්සක් පාටපත් වෙනවා. මොකද මැරෙනකම්ම ඒකේ පිළිගන්නේ මේ මගේ බලාපොරොත්තු නිසා තමයි මගේ අදිෂ්ඨාන නිසා තමයි මගේ කෙරුවාවල් තමයි මේ පේන්නේ කියලා. ඒ තමන්ගේ දක්ෂ ගන්න නිර්මාණ පෙන්න පෙන්න දඟලන ලෝකයේ අවසානයේ හර ඇති කසක් හොයාගෙන ගිය පුරුෂයෙක් කෙහෙල් ගහක් කපා ගත්තා වගේ මේක පතුරු ගහලා බලනකොට හදිසියකට අමලියකට තමන්ට මොන જાති හම්බ කරලා තිබ්බත් මානසික ආසානයක් ආපු වෙලාවක ආතතියක් ආපු වෙලාවක එකකින් හතරක් වෙන්නේ. ඒ මොකද ඕනි ඉහළ මට්ටම් වලට ආපු අය ඒකේ මානසික ආතතිය වලටපත් වෙලා අසහනයටපත් වෙලා ඉරේ විලංගු වැටුණ නැත්නම් පිස්සන් කොටුවල වැටෙනවා. ඒකට මේ ඔය අපි අදිස්ත්‍යාන කරපුවා, චේතනා කරපුවා, සුහීන බලාපොරොත්තු එකක්වත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා ඒ කෙසල් ගහක් පතුරු කරන පතුරු ගහන්නසී තමයි මේ ඉස්සරහට තියෙන අදිෂ්ඨාන. මේ තියෙන සැලසුම් කිරීම, මේ තියෙන ප්‍රාර්ථනා කරනකොට කමන්නේ ඒකේ කිසි දෝෂයක් නෑ. කෙරුවට පස්සේ බලන්න වෙලා තියනවද කියලා එකෙන් වැඩක්. කවදාවත් නෑ. වැඩකුත් වෙනවා. හැබැයි ඔය අපේ අදිෂ්ඨාන නිසා නෙවෙයි. ඒ වෙනම හේතුවක් නිසා. ඒ හේතුව පේන්න අපි මේ අදිෂ්ඨාන පතුරු ගහලා බැලීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ චේතනා මේ සංස්කාර චේතනා පිළිබඳව පස්සෙය නිජ්ජය නිජ්ජාය යෝනිසෝප පරිච්ඡේය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට මඟ සකස් කරගෙන දැන් ඉනවා සර්වඥාන්සේ විඥානයේ දිහාවට සියයතාපි බෙක්කවේ මායාකාරෝවා මායාකාරෝ අන්තේ වාසීවා. චාතුම් මහපතේ මායං පිත්තංසෙය. මහණේ මායාකාරයක් හෝ විච විචාකාරයක් හෝ විචාකාරයේ අතවැසියෙක් අතරමං හන්දියක මායාවක් පෙන්වනවා. විද්‍යාවක් පෙන්වනවා. තමේනම් චක්කුණා පුරුෂෝ ඇසති පුරුෂයෙක් දැකලා ඒක විනිවිද බලලා ඒක යෝනි නෝනින් කල්පනා කරලා බලලා ඒක හිස් දෙයක් විදියට ඒක අසාර දෙයක් විදියට ඒක තුච්ච දෙයක් විදිහට දකින හැබැයි මේ චක්කුමා ඉත්‍ත්‍යාවක් වුණොත් නම් එහෙම හිතන්නේ නැහැ. පුරුෂයෝ තමයි හුඟක් වෙලාට ඔබ තේරුම් ගන්න ඉත්‍ත්‍යාව කනවා ගෙඩිය පිටි. අනිත් ඒ පුරුෂයන්ගෙත් බඳපු කට්ටිය තමයි අහුවෙන්නේ නැත්තේ මොකද යා මායාව කියන එක දන්න 64ක් එක්කනේ ඉන්නේ. බඳපු නැති කට්ටිය නම් ඒත් කනවා. සබ්දනාසේ හැමතැනම පුරුෂෝ කියන වචනේ පාවිච්චි කරන මුලින් නම් බික්කු කියන වචනේ පාවිච්චි කරන මෙතන පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා. මේ ලිව්වොත් මේ මිත්‍යාවක් කියලා මේ සූත්‍රය වෙනස් කරන්න වෙනවා. කන කෑමන හුඟක් වෙලාවට මේ ස්ත්‍රීලිංගෙත් එක තමයි බැඳිලා තියෙන්නේ. ඉතින් ඒ කෑමනට එක යන මේ පටලැවිල තමයි විවාහ ජීවිතය කියලා කියන්නේ. පුරුෂයෙකුට කෑවට ප්‍රශ්නයක් නැහැ කනවා ඒක ඇති දෙයක් නැහැ. ඒත් ඒක අඩු ගතියක් පේනවා මම ඉතින් අසාධාරණද මන් දන්නේ. මේ මට පේන දේවල් මං කියන්නේ. මේ බන කියනකොට වුණත් භාවනා කරන්න ගියාම උනත් කන කෑමන ටොං ගාන මෙච්චරයි කියලා දන්න. කනකොට කාපන් කිරලා රාත්තල් ගාන මෙච්චර කියලා. රාත්තල් ගාන දන්නේ. අදත් කනවා ඊට පස්සේ කිව්වා හෙටත් කනවා ඊට පස්සේ අනිද්දාත් කනවා. මේ කකුල් දෙකෙත් එක්ක ආමාදයේද මන්ද තියෙන්නේ. හිතරන් කනවා. ඉතින් කොහොම හරි පුතු ජනස මේ කියන්නේ තමයි නම් චක්කුණා පුරුෂෝ. අසත්‍ය පුරුෂෙක් පස්සේ නිජායය යෝනිසෝප පරික්කේය තං තස්ස පහසතෝ උච්චානිච්ඡායතෝ යෝනිසෝ පරික්කතෝ තුච්චකංචේව කායති අසාර කංචේව කායති රිච්ඡ කංචේව කායති කිංහිසියා භික්කවේ මායාය සාරෝ ඉතින් මේ පෙන්නන මායාවේ මොන සාරයක්ද මහණෙනි නමුත් මේ මුළු ලෝකෙම මේ මවාපෑම දිහා බලනකොට අපි මේ පාවිච්චි කරන මේ සෝබනේ කියන වචනේ දිහා බලනකොට මුළු සේරම මායාව කරන ගමන් සෝබනේ කරන ගමන් සෝබනේ අදහන්න පටන් ගැනීම නිසා විඥාණයට ඕන තරම් පැතුරලා ගන්න කූඩාරම ගහ ගන්න පදිංචි වෙන්න තැන් තියෙනවා. අපි කිසි විදියකට කැමති නැහැ ඒ විඥාණය නැත්නම් මගේ හිත මට පෙන්වන්නේ මායාවක් නැත්නම් විඥාණය කියන්නේම මායාකාරයක් විඥාකාරයක් කියන්නේ මේ මගේ හිත පෙන්වන දේ ඔප්පු කරලා පෙන්වන්න අපි ගහපා දෙන්න තමයි මේ දඟලන්නේ. එතකොට ඒක හරියට ගෙටෙන්න හදන හොරෙක් තමන්ගේ පුතා කියලා සලකා ගත්තා වගේ මේ විඥාණය මමය මාගේ නැත්නම් මේ මගේ හිත මමය මාගේ කියලා ගත්තට පස්සේ ඒ මනුස්සයාට වෙන්න තියෙන නපුරෙක් සීමාවක් නැහැ. දිශෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේරිණං මිච්ඡා පනහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට යම් ආකාරයක දඬුවමක් කරයිද හතුරෙක් හතුරෙකුට යම් ආකාරයෙන් දඬුවමක් කරද්ද ඊට වැඩිය මේ පටලවාගත්ත මනසක් ඇති මනුස්සයාට දුක පැමිණෙනවා. ඉතින් ඒ නිසා මේ පටලවිලා තියෙන තාක්කල් එයාට කදාකවත් මේ විඥානය කියලා කියන්නේ අසාර දෙයක්, තුච්ච දෙයක්, රිත දෙයක් බලන්නත් බෑ. අපි පර්ත්වලදී මේකට හොඳ සූත්‍රයක් ඉස්සරහින් තියාගත්තා. මහා තණ්හා සංකේ සූත්‍රය. ඒකෙදී සාති කියලා භික්ෂුවක් පුත්‍රයන්වන්සේ වැඩ ඉන කාලෙම මාළු අල්ලන පවුලකින් ඇවිල්ලා පැවිදිච්ච එකනේ. එයා කියනවා සංඝයා මැද තදේවිතං විඥානං සංසාරති සන්දහවිතං අනඤ්ඤං. එම විඥාණයම ඉරියව්වෙන් ඉරියව්වට ආත්මෙන් ආත්මෙට දවසින් දවසට සංසරනවා වෙන එකක් නෙවෙයි කියලා ඒ විඥානය කියන එක නিত্য කියලා. අද මිචුනාංශලා කතා කරලා කිව්වා. එහෙම එකක් කියන්න එපා. එහෙම මේ බුදුජානසික ප්‍රධානම ඉගැන්වීමක් තමයි මේ විඥානය කියලා කියන්නේ තුච්ච රිත් අසාර වූ මායාවක් ඒක එහෙම නැතුව මේ එකම දිගට යනවා කියන එක නෙවෙයි කියලා. ඉතින් ඒ ඒ කිව්වට භික්ෂුන් වහන්සේලා එහෙම කිව්වට අර සාති භික්ෂුව අහුම්කම් දෙන්නේ නැහැ. පස්සේ බුදුජානනාංශයට මේ චෝදනාව ගෙනිච්ච පස්සේ බුදුජානනාංශේ සාති භික්ෂුව සභාව මැදට කැඳවලා අහනවා. සාති මේ බික්කුන් වහන්සලා උඹට චෝදනාවක් කරනවා උඹ කියනවලු මගෙන් මං බණ කිව්වයි කියලා උඹට මේ තදේවිතම් විඥාන සන්ධාවති සංසාරති අනඤ්ඤං කියලා මේ එකම විඥාණය දිකට සංසරණය කරනවා වෙන එකක් නෙවෙයි කියලා මම එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ මම එහෙම කිව්වයි කියලා. එතකොට මං කවදාද මිනිහා උඹට එහෙම කියලා දීලා තියෙන්නේ? උඹට මතක තියෙනවද මං කාට හරිවත් එහෙම කියලා දීලා තියෙනවා. මේ එකම විඥාණය දිගින් දිගට යනවා වෙන එකක් නෙවෙයි කියලා. කමක් නැහැ. මොකද්ද විඥානය කියලා කියන්නේ. එතකොට එයා කියනවා තමේනම් බන්තේ වදෝ වේදෙයං කල්යාණ පාපකාණං කම්මාණං විපාකාණං පින්දෙය. මම වචන කතා කරනවා නම් යමක් විඳිනවා නම් කළ ක්‍රිය පව් කර්ම හොඳ කිච කර්ම වල විපාක විඳිනවනේ ඒක තමයි විඥානය කියන්නේ. ඊට පස්සේ බුදුචාන් වහන්සේ ඒ භික්ෂුවට කතා කරලා කියනවා මම කවදා හරි එහෙම කියලා දීලා තියෙනවද බලන්න. උඹට කවදාද කියලා දීලා තියෙන්නේ? එතකොට ඒ භික්ෂුව සාති භික්ෂුව ඔළුව පාත් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අනික් භික්ෂුන් වහන්සේලාට විස්තර කරලා දෙනවා ඒ විඥානය කියන එකේ ස්වභාවය. ඉතින් උඟ දෙනෙක් මේ Tamange නාටකම සත්‍ය කරගන්න මේ මගේ හිත මාත් එක්ක ඉන්නවා ඒක ඒකාන්තයෙන්ම නිදාගන්නෙත් ඒක එක්ක ඒක එක්ක තමයි පහුවෙන්ද උදේ මම නැගිටින්නේ කියන අදහස තමයි තියෙන්නේ ඉතින් ඇත්තට මෙහෙම නැත්තම් මේ ජීවිතේ ගෙනියන්න බෑ ඒ නිසා නිදා ගන්නකොට තියෙන විඥාණය තමයි උදේ මම නැගිටින්නේ ඉතින් ඒම ඉන්න කෙනකින් අහුවොත් එතුඹ කවදද වයසට ගියේ කියලා කොයි වෙලාවෙ ගියාද දන්නේ නැහැ ඒකම විඥානෙත් එක තමයි බුදියන්නේ හිත උදේ නැගිටින්නේ. නමුත් කොතනද ඉතින් 10 ඉඳලා 20 වයසට ගියේ. කිසිම තැනක විඥානය එහෙම එකක් පෙන්වන්නේ නැහැ. 20 ඉඳලා 30ට කවද්ද ගියේ? 30 ඉඳලා 40ට ගියේ කොහෙද? ඒකත් පිළිගන්නවා. හැබැයි අර විඥානයමයි කියලාත් පිළිගන්නවා. ඉතින් මේක නිසා අපි බුදුචාන් වහන්සේ මේ සාති භික්ෂුවගෙන් පෙන්නන මේ උදරින් දර්ශනය අරගෙන අපි මේ සාති භික්ෂුව පැත්තක තියලා සති භික්ෂුවක් වඩපත් උනොත් එයාට මොකද්ද බුදුචාන්සේ සඳහන් කරන්නේ? මේ එකම දෙයක් පෙන්වන්න කියන විඥාණයට. වෙනස් දේවල් පෙන්වනකොට එයා බලන මම එකා කියලා නොසලී ඉන්නවයි කියලා තමේනම් විඥානං සන්දහවිතං සංසරණං වෙනවා. එකම දෙයක් දිහා බොහෝ වෙලා බලනකොට විඥානේ මේ බොරු අහුවෙනවා. ඒ තමයි බුදුරජාණන් අපිට දීපු ගැලවුම් මාර්ගය. ඒ නිසා විඥානේ කොහොමඩක් කැමති නැහැ. එකක් දිහා බලනින්න මොකද බලානේ ඉන්නකොට එයාගේ ප්‍රතිබිම්බය ඒ බලන රූපේ හරහා පේන්න පටන් ගන්නවා මේක බුදුරජාණන්සේ සොයාගත්ත දෙයක්. අරමුණ වහ වහ මාරු වෙනකොට විඥාණයට ඕනේ තරමකට ඒ මායාව කරගෙන යන්න පුළුවන්. ඒක නිසා විවිධ අරමුණු දිගේ යෑමට අපි කියනවා කාම ගුණ කියලා. පුත්‍රයන්සේ වෙනුවට රූප කර්මස්ථාන දීලා කියනවා කාම ගුණයන්ගේ ආධිනව දැක්කනම් කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගේ වෙන්වීමේ ආනිසංශ විඳින්න ඕනේ නම් නිකම්ම නිකම් පැවිදිලා ඇති වැඩක් නැහැ. නැත්නම් ගිහි ගිය තැල්ල වැඩක් නැහැ. ඒකට රූප කර්මස්ථානයක් පෙන්වන්න එකම දෙයක් බොහෝ වෙලා පෙන්වනවා. පෙන්නකොට මේ විඥානයේ තියෙන මායාව අපි කිව්වොත් විනාඩි 10ක් 15ක් අපිට ඉඳගෙන ඉන්න ඉරියව බලන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය බලන්න පුළුවන් කියලා. ඒක වුණත් ලොකු දෙයක්. ඒක නට බැලුවොත් එහෙම අහුවොත් එහෙම එතන මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒකාකාරවමද පේන්නේ වෙනස් වෙනවද? ආස්වාද ප්‍රසආස එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවද ඒකාකාරද කියලා හැමෝම උත්සාහ කරන්නේ ඒක ඒකාකාරයි කියන්නේ. තමන් බලන දේ ඒකාකාරයි කියන්නේ මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ දෝෂේ නෙමෙයි මොකද ඒ පුද්ගලයා නෙමෙයි කතා කරන්නේ මේ විඥානය කතා කරන්නේ එයා කැමති නෑ මට වෙස්මාර වෙනවා කියලා පෙන්නන්න. මම වෙනස් වෙන සුළුයි කියලා පෙන්නන්න. මම තුච්චයි රිත්තයි කියලා. ඒ නිසා හැම වෙලාවෙම මට පළවෙනි පෙනුම ආශාසයමයි දෙවෙනියට. දෙවෙනියට එකයි තුන්වෙනියට. තුන්වෙනියට හතරවෙනියට. පළවෙනි විනාඩි පහේ පේන එකට තමයි දෙවෙනි විනාඩි පහෙත් පේන්නේ. තුන්වෙනි විනාඩි පහෙත් පේන්නේ කියලා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ යෝගාවචරය. මේ දකින දකින දේ නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියන්නේ. මේ කර්මස්ථානාචාරවර කියන හොඳයි දිකට බලන්නකෝ. තවදුරටත් බලන්නකෝ. බලලා පළවෙනියෙන් දැකපු ආශාසයයි නිකමට ප්‍රසවාසයත් එක්ක කලබල බලන්න. වෙනසක් තියනවාද කියලා? සමහරුන්ට ඒක දැක් ගන්නත් බෑ. දැක්කට පස්සේ කියනවා දැන් හිත හොඳට සියුම් වුණාට පස්සේ එනම් පළවෙනි ආශාසයේ දෙවෙනි ආශාසයත් එක තුනත් එක්ක හතරත් එක්ක නැත්නම් පළවෙනි විනාඩි පහේ දක්වපු ආශාසයේ විනාඩි පහකට පස්සේ මොන විදිහ වෙනස් වෙලා තියෙනවද කියලා බලන්න මේක යෝගාවචරයට මේ සතිය කැඩෙයි කියන බයත් නිසා එහෙම නැත්නම් එහෙම වෙනස් වුනොත් භාවනා වැරද්දක් වෙන්න ඇති කියලා කවදාකවත් බලන අරමුණෙහි විපරිණාමය ඇතිව නැතිව යන බව වෙනස් වෙන සුළු බව දැක ගන්න කැමැති නෑ ඒක විහිතිකාවක් කරගෙන ජීවත් වෙන්න. නිසා අපිට කවදා හෝ බලන අරමුණෙහි මේ වෙන වෙනස්කම එහෙම නැතිව නැති වෙන බව එහෙම නැත්නම් වෙනස් දෙයක් වඩපත් වෙන බව දැකගත්තේ නැත්නම් ඒ යෝගාචරයේ බලන හිතේ වෙනස් වීම කවදාවත් පේන්නේ නෑ. කවදා හෝ ඒ යෝගාවචරය ඉස්සරහින් තියාගත්ත අරමුණේ මුලින්ම නවන ආනාපානේ හොඳට ගොරෝසුට පෙනුණා. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නකොට මට ඒක සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණයට ගියා. ඊට පස්සේ නට තවත් සියුම් වුණා කියලා මේ බලන ඉස්සරහට තියාගත්ත ආරම්මණයක් කරගත්ත ආලම්බනයක් කරගත්ත අරමුණේ විනස් වෙන සුළු බව බලන්න පටන් අරගත්තා නම් විශේෂයෙන්ම දකින්න පටන් අරගත්තා නම් ඒ යෝගාවචරයට අනිවාර්යම තැනකට යන්න වෙනවා. මේ බලාන ඉන්න අරමුණ විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ. ඒක බලාන ඉන්න විඥානයත් බලන්නත් ඔයහා සමාන වෙනස් වෙනවා කියන එක තමයි අදහා ගන්නම බැරි. ඒක තමයි අද භෞතික විද්‍යාවේ හිර වෙලා තියෙන තැන. භෞතික විද්‍යාවට කවදාහක්වත් හිතන්න බෑ භෞතිකයි මේක නිට්ටයයි සුඛයි සුබයි කියපු දේ නිරීක්ෂණය කරන විද්‍යාඥයාට මේ නිරීක්ෂණය කරන චිත්තක්ෂණයක් පාසා විද්‍යාඥයා වෙනස් වෙනවයි කියලා. බලන බලන ඇහැ වෙනස් වෙනවයි කියලා මොන්න තාලෙන්වත් විශ්වාස කරන්න මේක ශීදී නසා ගැනීම. එයාගේ මේ විද්‍යානුකූල චරිතයට එහෙම නැත්නම් එයාගේ ආඩම්බරයට, එයාගේ තෘෂ්ණාවට, එයාගේ මම එනේට මේක තියා බලන්නේ මමත් වෙනස් වෙනවා කියන එක පිළිගන්න කැමති නැහැ. ඒ නිසා විද්‍යාඥයා හිතන්නේ මගේ නිරීක්ෂණය හරියටම එක තැනක දිගට යනවා. මේ භෞතික දේ විතරක් වෙනස් වෙනවා. ඒකත් මේ මෑතකදී බාරගත්ත වෙනස් වෙනවයි කියලා. ඒක කිව්වේ ස්ථිරයි කියලා. ඒක හරියට මේ දෙයියෝ මවපු එකක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක නිට්ටයයි සුඛයි සුබයි කියන එක. නමුත් ඒක බලාන බලාන යනකොට ඒක වෙනස් වෙනකොට සමහරු මේ බුද්ධ ආගමේ ආభాෂය ලැබලා කිව්වා මෝඩයෝ ඔය බලන එක විතරක් වෙනස් වෙන්නේ බලන තෝත් වෙනස් වෙනවා කියන. ඒක භයානක භූමිකම්පාවක් වුණා විද්‍යා ලෝකෙටම. ඊට පස්සේ ඒ විද්‍යාඥයන්ට සිද්ධ වුණේ දැන් මේ රූපේ වෙනස් වෙන එක විතරක් නෙවෙයි රූපේ බලන මමත් වෙනස් වෙනවද කියන ප්‍රශ්නේ ආපු ගමන් ඌ විද්‍යාඥයෙක් නෙවෙයි. එතනින් එහාට තවදුරටත් ඌ විද්‍යාඥයෙක් නෙවෙයි. ඌට গুপ্ত විද්‍යාවක් වෙනවා. ඊට පස්සේ මෙතෙක් කල් ප්‍රතික්ෂේප කරපු গুপ্ত පැත්ත විද්‍යාඥයත් ලං කර ගන්න උනා. ඒක නිසා අපේ ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක් ලිව්වා මට මතකයි මෙල්බන් වල පත්තරයක බුද්ධ ආගම විද්‍යාව බුදුන් සරණයි කියලා. බුදුන්සේ පැහැදිලිවම දැක්කා එකම විඥානයේ සංසරණව නෙවෙයි. ඒ ඒ වෙලාවට පහළ වෙන විඥානයක් තියෙන්නේ. අන්න එවැනි අදහසෙන් බැලුවොත් ඒ ඒ වෙලාවේ පහළ වෙන විඥාණයට පේන ඒ ඒ රූපේ ඒ ඒ වෙලාවට වෙනස් වෙනවා. ඒසා භාවනා කරලා කරලා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියන විදිහට බලන රූපේ වෙනස් වෙනවා විතරක් නෙවෙයි. ඒක බලන මාත්‍ය වෙනස් වෙනවා කියන විපස්සනාට යනකොට අපේ මේ භාෂා ව්‍යවහාර ක්‍රම අපේ ව්‍යාකරණ මෙතෙක් පිළිගත් ආගයන් ආඩම්බරය සේරටම හෙනවදිනවා. සේරම කුඩු පට්ටම් වෙනවා. එතකොට සමහරවිට මොලින් නරක් වෙනවා. සමහරුන්ට හීන් දාඩි දාන. සමහරු වැන වෙන්න පටන් ගන්නවා. සමහරු කියනවා මේක මේ මිනිස් ජීවිතයක වෙන්න බැරි දෙයක්. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ මොකද එයා කැමති නෑ මේ හුඟාක්ම ප්‍රයත්න කළා තමයි හුඟාක් අමාරුවෙන් තමයි බලන රූපේ ආරම්මණය ආලම්බන වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තත් ඒ රූපේ බලන මමයා නැත්තම් මේ මමයාගේ තියෙන ප්‍රධානම විඥාණය ඒ ඒ වෙලාවේ වෙනස් වෙනවා කියන එක පිළිගන්න බැරි නිසා තමයි ශාති භික්ෂුව කිව්වේ එකම විඥාණය ඒ රූප රාමෝ හරහා තදේවිතං සන්දහවිතං සංසාරිතං ඒකම සංසරණය කරනවා ධාවනය කරනවා අනන්න අනඤ්ඤ තව එකක් නෙවෙයි කියලා. ඉතින් මේ වාගේ මත අපි මේ සූත්‍රයේදී අපිට පේනවා මේ සාති භික්ෂුව මෝඩයි කියලා. නමුත් අපි අතර කවුද මෝඩයෝ නැත්තේ? හැම කෙනාම ওই පදනමේ ඉඳගෙන තමයි මේ අපි මූල ධර්ම ගොඩනගන්නේ. සිද්ධ මේ සංසිද්ධි එවන සංසිද්ධාන්ත කියලා જાතියක් තියෙන. හැම සිද්ධාන්තයක්ම පචයක්. කිසිම සිද්ධාන්තයක් නැහැ මේ ලෝකේ වෙනස් වෙනවා කියන එක විතරක් නොවෙනස්ව පවතිනවා. අනික් සියල්ල වෙනස් වෙනවා. වෙනස් වීම විතරක් නොවෙනස්ව පවතිනවා. අනික අපි අල්ලාගත්ත සියල්ල වෙනස් වෙනවා. ඒක නිසා යෝගාවචරය ඥානංච ඥාතංච උභෝපි විපස්සති කියන තැනට එනකොට ඒ යෝගාවචරයගේ ඇඩ්‍රස් නැහැ කියන දැන් මේ ළඟ තියෙනකොට ලංකාවේ චිත්‍රපටයක් ගහගෙන ඇඩ්‍රස් නැහැ. යනතක් එනතක් මොකුත් නැවුනේ. ඉතින් එතකොට මේ මිනිස්සයා පුදුම වෙවුලන්න පටන් ගන්නවා. පුදුමට තලදඬු වෙන්න පටන් ගන්නවා. හීත් දාඩි දාන්න පටන් ගන්නවා. අසාත්මක ලක්ෂණ පෙන්වන්න පටන් අර ගන්නවා. මොනවදෝ වෙනවා කියන්නේ. ඒ ਸਰවඥාංශය සඳහන් කරනවා ඒ අනිත්‍යතාවය වැටහෙනකොට උදාහරණ දෙකක් තුනක් විතර දෙනවා මේ කැලේ ඉන්න වන රාජා නැත්නම් මුර්ග රාජයා කියන සිංහයාට ඒ සිංහයා ලෙනේ තනියම ඉඳලා ඌට බඩගිනි ආවට පස්සේ ලෙනේ ඉස්සරහට ආවිලා උන්ට තාත්තපය දිගෑරලා ඉඳලා ඌට බඩගිනි ආපුවාම ඈනුවක් හරිනවලු හයියෙන් කැලේට මරින්න දැනගන්න. ඊට පස්සේ ඉස්සරහට අවිච්ච කොයි එකක් කනවා. ආ ඒකේ මේ ඌට සිංහයාට අහුවෙලා පනින්න බෑ කාටවත්. ඒ නිසා සිංහයා දවස් 4ක් 5ක් ওই ගලේටලා ඉඳලා එළියට ඇවිල්ලා ගලේ නැතිල එළියට ඇවිල්ලා ඒ අතපය දිගහැරලා ඈනුමක් අරිනකොට ඒ සද්දෙට කුරුල්ලෝ අහසට පයින්නවා. වතුරින් සත්තු වතුරට පයින්නවා. අනික් සත්තු බිලවල් වලට රිංගනවා. මොනම සතෙකුටවත් බැරිලු දැන් මම ඉස්සරහට අහුනොත් බේරෙයි කියන්න බෑ මොකද සිංහට ඒ තරම්ම ශක්තියකුත් තියෙනවා බලයකුත් තියෙනවා. ඒක කොච්චරද කියනවා නම් බුදුජානන්සේ සඳහන් කරනවා. එතකොට කිට්ටුවක රාජධානියක රජුරුවන්ගේ අත් කාලේ මංගල හත්ති රාජා හිටියත් ඌත් පිටිපස්සේ කකුල් දෙක ඈත් කළා ඒ වෙලාව කා කොළ බොක්ක එළියට යන්න පටන් ගන්නවා. බස බස බස බස කාලා සිංහ සද්ද ඇහෙනකොට. එතකන්නම් මංගල හත්ති රාජා කියන්නේ රජෙක් නැග්ගත් හෙල්ලෙන්නේ නැති එකා. ඒ වගේ තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ විඥානයත් අනිච්චයි වෙනස් වෙනවා කියනකොට සාති භික්ෂුව විතරක් නෙමේ සියලු ලෝකවාසී කලබලයටපත් වෙනවා. අනේ ඒතකොට අපේ දුවදරුවෝ අපේ මේ බැංකු ගිණුම රක්ෂණ දහතිකේ මගේ ඩෙන්ටි කාඩ් එක මම මේ ලබාගත්ත ලාභ සත්කාර සම්මාන ශීලෝක මේක නැතුව වෙන්නේ නැති බුදුහාමුදුරුවෝ කියන ඇත්තේ මොකද ඒ ටික නම් මට යුවර්නේ වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් බුදුහාමර කියන ඇටි අල්ලපු ගෙදර කට්ටියගේ වස්තුව වෙන්නේ නැති කියලා ඉතින් අපි බුදුහාමර පොඩ්ඩක් එහා පැත්තෙන් අරන් තියනවා. අපි කැමති නෑ මේ අපි ඒ මල්ලට වැටෙනවා දකින්න. ඒක නිසා යම් වෙලාවක දිවි ලෝකවල ඉන්න දීර්ඝායුෂ්ක දිවිවරු ඉන්නවලු. චාතුම් මහරජිකේ දතරාෂ්ට්‍ර වෛශ්‍රමණ විරෝධ විරූපාෂ්ට කියන හතර දෙනා. ඊගාට තාවතින්සේ සක්‍ර දෙවීන්ද්‍රයා. යාමේසු යාමේ කියන දෙයියෝ. නිම්මාන රතියේ සුනිම්මිත දෙවියෝ ආදි වශයෙන් හැම දිවා හැම දිවි ලෝකෙම ඉස්සල්ලාම පහළ වෙච්ච එකන වැඩිම කල් ආවුස තියෙනවා. එයා දේව රාජ කියලා ගණන් ගන්නවා. උන්දලා හිතානේ ඉන්නේ මට පස්සේ ආපු කට්ටිය මැරෙනවා මම මැරෙන්නේ නැහැ කියලා. බුදු කෙනෙක් පහළලා සබ්බේ සංඛාර අනිච්චා කියනකොට දෙයියන්ටත් අර මංගල ඇති රාජරේ කකුල් දෙක ඈත් වෙලා දිව්‍ය භෝජන සලසල ගාලා පස්සෙන් වැටෙනවා. ඇති ඒක නම් කියලා නෑ පොතේ හැබැයි. කටේ තියෙන නරිවන්දන් පුරා පල්ලෙන් බහිනෝ කියලා. ඒක නිසා මේ විඥානයේ අනිත්‍යතාවය පිළිගන්න කවුරක්වත් කැමති නැහැ. මොකද පිළිගත්තොත් එයාට මවා පාන්න බෑ. එයාට මේ තව කෙනෙක් ඉස්සරහා මම වෙමි කියලා කියාගන්න විදියක් නැහැ. මම වෙනවා හැබැයි චිත්තක්ෂණේ විතරයි කියලා. ඒ නිසා බුදුජානනාංශේ සඳහන් කරනවා එක දවසක ඒ බුදුජානනාංශේ ළඟ බණ අහන්න ආපු ප්‍රධාන බමුණේ උත්තර දැනුම තියෙන බමුණේ ගියම බුදුරජාණන්සේගේ බණහඬ සැකෙන් යුක්තව මේ මනුස්සයා පමුණු ආගම නෙවෙයිනම කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ ධර්ම දේශනා කරාලු අනිත්‍ය බව පෙන්වන. ඔය ඔය මොන ත්‍රිවේදය දැනගත්තත් මොනවද දැක්කත් අනිත්‍යයි කියලා. අර බමුණට කොච්චර ලස්සන දෙයක වැටුණාද කියනවනම් එයාට හිටියේ එකම පුතෙක්ලු මුළු දේටම බෝධලේ ಭಾರತෙන්ට එහෙම නැත්නම් සනුවරේ ගෙනියන්න මෙයා දූවගෙන ගෙදර කියලා පුතා බදාගෙන කියන්න පටන් ගත්තලු අයියෝ පුතේ අපි අනිත්‍යයිලු ඉවර එයාගේ බලාපොරොත්තු සීන ඔක්කොම ඉවරයි බුදුහාමුදුරගේ බණ තේරිච්ච නිසා ඒ තරමටම රූපේ අනිත්‍ය තේරුම් අරගන්නකොට නම් අපි කියන ඒ කාල් මාක්ස් ගේ කට්ටියනේ භෞතිකව අපි නෑනේ අපි ආගමේනේ ධර්මයත් අපිව රූපේ ගණන් ගන්නෑ කියලා අපි කරාරින්න පටන් අරගන්නවා වේදන අනිත්‍යයි කියන දහකල් ඔය පිළිකාවක් වගේ එනකන් පෙන්කල කෙල ඉන්නවා. දැන් ඔබ ඔළුවේ තද්ද බල ටර්මිනල් ටියුමර් එකක් තියෙනවා කියපු දවසේ ඕන්න පල්ලි යන්න පටන් ගන්නවා. පන්තල් යන්න පටන් ගන්නවා. පඳුරු වයින් කරනවා. ඕන්න තොවිල් පටන් ගන්නවා. එතකන්නම් පෙන්කලිනවා වේදනාව මොකද්ද පොඩ්ඩක් සැරබීම ටිකක් බුලක් බුදියාගත්තා ඉවරනේ ඕනේ වේදනාව. වේදනාවත් අයින් කරන්න පුළුවන්. සංඥාවටත් සංස්කාර වල පුනරුත් කවදා හරි කඩාන කඩාන කඩාන ගිහිලා මේ විඥාණයට තට්ටු වෙනකොට ඉතින් කොයි ආගමකට ගියත් අන්තිමට බුදු අම්මෝ කියලා පන්සල තමයි ඉන්නේ. මොන જાති රැකගෙන ගියත් වස්තුව දෙන්නම් කියලා වේදනා දෙන්න සුඛ වේදනා දෙන්න කියලා අපි ආගම මාරු කරයි කියන්නේ. වෙන රට මාරු කර මොනවා කරුවත් මේ විඥාණයට තට් වෙනකොට බුදු අම්මා විතරයි ඉතුරු වෙන්නේ. වෙන කිසි කෙනෙක් මේක ගැන කතා කරලා නැහැ. කතා කරන්න බයයි. ඉතින් ඒ නිසා රූප වේදනා සංඥා සංස්කාර කමිට එනකොට මේ විඥානයේ තියෙන මායාකාරී ස්වરૂපය දකින්ද මම මායාකාරෙක් මම කරන හරියක් කරන්නේ ලෝකෙට මායා කියන එක තේරුම් ගන්න පුළුවන් මිනිස්සයා මේකට සුදුසුසා. කවුරු හරි කියන්නේ නැහැ මයි ළඟ එහෙම මායාවක් නැහැ කියලා. ඉතින් එහෙමනම් පරිස්සම් වෙන්න. එයාගෙන පරිස්සම් වෙන්නේ කොහොඳයි මොකද එයාගේ න්‍යාය පත්‍රය එයා දන්නෙත් නැහැ. ඒ නිසා මම කියන්නේ මායාවක්. මගේ තියෙන්නේ මේ විඥා දර්ශනයක් මම අපෑමක්. මේ මවාපෑම කවදා හරි මමම දකින්නකම් මගෙන් ගලවන්න බෑ. ඒක තමන් දකින්න ඕන තමන් කරන මායාව. ඉතින් ඒක මේ හරි භයානකයි. අර දීර්ඝාෂ්ක දෙවියන්ට බුදු කෙනෙක් පහල වෙලා සබ්බේ සංඛාර අනිච්චා කියනකොට සහලවල යනවා වගේ මම උදේ ඉඳලා කරන මේ මායාව දැක ගන්නවා කියන එක ඒක කොච්චර අමාරුද කියනවනම් අපි ඔය සිඩ්නි වලදී කරපේ දේශනයේදී නලකලාප සූත්‍රයේදී කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්‍ර ස්වාමීන්ගෙන් මේතා දුෂ්කරමේ විඥාණය සයන්කතන්ද පරංකතන්ද සයන්කතම් පරංකතම් දෙකමද නැත්නම් අසයන්කාරං අපරංකාරන්ද කියලා. මේ මම කියාගන්න නැත්නම් මගේ කියාගන්න විඥානේ මවිසින් සකස් කරන ලද්දක්ද? එහෙම නැත්නම් කවුරු හරි සකස් කරලා මට පටවන ලද්දක්ද? එතන මම සහ පිට කෙනෙක් දෙන්න එකතු වෙලා කරන ලද්දක්ද? එතන මම සහ පිට කෙනින් කරන්නේ නැතුව නිකන් අහේතු අප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියලා. මේ ශාරිපුත්‍ර සාංශ කියන මේක මම පටන් ගත්තා කියලා කියනවා නම් කිසි කෙනෙක් මායя කරන්න කැමති නැහැ. ඒන මේ මායя කරන විඥානයක් මවාගනියේ. ඒ වගේම අනුන් කරයි කියලා කියනවා නම් මේ විඥානේ මගේ කියාගනියේ. මේ මේ හිත මගේ කියාගන්නේ මේක අනුන් කරපු දෙයක් නිසා නෙවෙයිනේ. අනුන් තමයි දෙකම කරපු එකකුත් නෙවෙයි, අහේතු අප්‍රත්‍යමුත් නෙවෙයි. ඒක නාම රූපේ නිසා හටගත්ත දෙයක් කියලා. ඒකට අදාළ හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා හටගන්නේ කියලා. එතකොට පටිච්චසමුප්පාද ක්‍රමයේට අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියනකොට මේ කියන විඥානේ අවිද්‍යාවෙන් හටගත්තයි කියලා එක පැත්තකින් පේනවා. සාරිපුත්‍ර සාංශේ ඒ නලකලාප උපමාවෙන් විඥානයේ නාම රූපේ නිසා හට ගන්නවා නාම රූපේ නිසා විඥානය හට ගන්නවා කියන තැන එතන තියෙන සංකර භාවය සංකීර්ණ භාවය පෙන්නනවා ඒක නිසා අපි ඔය හිතාන ඉන්න රේකී ක්‍රමයට අල්ලගෙන යන්න ගියාට ඕක ඔතින්ද යනකොට මේ මායාකාරයා ගැන මායාකාරයා සොයා බැලීමක් අවංකව කරයි කියලා හිතන්න බෑ ඒකට දෙන උපමාව තමයි හොරා ගමෙන් පේන ඇහුවට පුතානම් ගමේ හොරකම් කරන්නේ ඒ කෝවිලට ගිහිල්ලා කවුරු හරි කිව්වොත් මගේ මේ අහවල් බඩුව නැති වෙලා කියලා අම්මා දන්නවා හොදට හොරකම් කරේ පුතා කියලා. ඉතින් පේනෙට කියවෙයිද? මගේ පුතා හොරකම් කරුවේ කියලා. අම්මා කවදාවත් ඒ පේන්නේ අම්මට පේන්නේත් නෑ අම්මලාට පෙනුනත් අම්මා පේන්නේ කියන්නේ නෑ. ඒ වගේ මේ විඥානය පිළිබඳ විඥානය හොයන්න හදනවා කියන එක දැන් ඔය මේ රජේ ඉන්න කට්ටිය අල්ලස් කරන හොයන්න හදනවා. කවදාකවත් කියලා හිතන්න බෑ. ඒකට දෙන උපමාව තමයි මේ ප්‍රධානම හොරකල්ලියක් ගත්තොත් මාෆියා වගේ ඒ හොරකල්ලියේ ඉන්න වැඩපිළිවෙල කොහොමද? ඒකේ ප්‍රධාන නායකයා මොනම විදියකින්වත් ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අඳුර ගන්න ඉඩ තියන්නේ නැහැ. එයා ඉන්නේ අධ්‍යක්ෂ මණ්ඩලේ කියන දේ හරියටම කරන්න ඕන නැත්නම් මරණ දඬුවම දෙනවා. මේ පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ් ෂෝසෙම දැක්කනම් පෙන්වනවා ඇති. ඒ මනසගේ බඳ හරිය පෙන්වන්නේ නැහැ. අත් දෙක විතරක් පෙන්වනවා. එයා කියන දේ බෑ කිව්වොත් එතන මරණයි. අනිත් ඔක්කොම හා කිව්වොත් විශාල ලාභ හම්බ වෙන නිසා මේ මණ්ඩලෙම එයා කියන දේ කොහොම හරි ඉෂ්ට කරන්න හදනවා. මොකද නැත්තම් මරණයි. ඊට පස්සේ ඒගොල්ලෝ කවදාකවත් හොරකමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කුලියට කරන්නේ. කුලියට ගන්නවා සුපරීක්ෂකවරු. ඒගොල්ලන්ට කාගෙද්ද මේ උපදේශය එන්නේ ලොක්ක පෙන්නේ නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලෙ පෙන්නේ නැහැ. සුපරීක්ෂකවරු හොරකම කරවන්නේ එදා කුලියට ගත්ත මිනිහෙකි. ඒ නිසා පොලිසියෙන් කොච්චර ඇල්ලුවත් කවදාවත් හොර සංවිධානය අහුවෙන්නේ නැහැ. කවදා හෝ ඒ ට්‍රැෆිකින් කරන අය කියලා අල්ලගෙන 100ක් අල්ලගත්තොත් ඒගොල්ලෝ දන්නේ නැහැ Tamanට මේ ඕඩර් එක කොහෙන්ද ආවේ වැඩි කිරෝරසේ සල්ලි හම්බෙන්නේ කොහෙන්ද මේ වැඩි ගිහිලා දුන්නා පස්සේ බාර ගන්න කවුද කියලා කරන්න කෙනා දන්නේ නැහැ ඒක නිසා විඥාණය අර මහවරා වගේ කිසිම වැරද්දක් කවදාකවත් කරන්නේ. එයා කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔපිනියන් දෙන එක විතරයි. අධ්‍යක්ෂ මණ්ඩලයත් කවදාකවත් හොරකම් කරන්නේ ඒ කට්ටිය කරන්නේ ඊට පල්ලේ අයින්න පන්තියට ඔපිනියන් දෙනවා බරපතල විදිහට වැරදුවොත් මරනවා හරියට මෙච්චර තෑගි දෙනවා. අන්තිමට කුලියට ගත්ත මිනිහෙක් තමයි වැරද්ද කරන්නේ. ඒ මිනිස්සු අල්ලලා අල්ලලා අල්ලලා අල්ලලා. ඒ මිනිස්සු මරලා කිසිසේත්ම වැඩක් නැහැ. මොකද ඒ මිනිස්සු තොරතුරු දන්නේ නැහැ. එකයි තියෙන්නේ මේ සිහිර කරලා තොරතුරු ගන්න ඕනේ. එතකොට හිතන්න කවද දවස් කොච්චර යනවද කියලා මේ මහවරා අල්ලන්නේ. ඉතින් බලනකොට මහවරා සමහරට පොලිසිය ලොක්කා. ඉතින් අල්ලලා තියෙන්නේ මොකක්ද? ඔය හැම රහත් සංවිධානයකම ඉන්න ප්‍රධාන රාජ්‍ය නායකයෙක්. දවල් වරුවට ටයිකෝට් ඇඳගෙන බොහෝම ලස්සන පාර යනවා. එයාම තමයි වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා අල්ලන්න ඕනේ මෙන්න මේ අකයි මහවරායි කියලා කිව්වනම් ඌට අර සලසල ගාලා බඩේ ලියන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ විඥානය අල්ලන්න පුළුවන් කියලා හිතනවා නම් අපි දන්නා කාලයකට ඔය තියෙන කිසිම රහස් සංවිධානයක මුල තාම අල්ලලා නැහැ. අල්ලන්න රජයකට ඕනකමකුත් නැහැ. මොකද රජයේ ලොක්කම තමයි ඔක් කරන්නේ. ඒ වගේ අපි මේ විඥානයේ සන්දාවිතං සංසාරිතං අනඤ්ඤං කියලා මේ එකම විඥානයේ තියෙනවා කියලා කියන්නේ අපේ බංකොලොත්කමට විඥාණයට අඩු ගානේ අභියෝග කරන්නවත් බය නිසා. ඒ මොකද අපි රූපේ තරම් අදහගෙන භෞතිකවාදී වෙලා සුඛෝපභෝගී වෙලා අපි පාරිභෝගිකත්වයට එලෙස රූප අපිට ස්වාමිත්වයට ඇවිල්ලා අපේ දායකත්වයට යන්නේ අපි වේදනාවට ඒ තරම්ම පහඳිනවා පොඩි කැක්කමක් වේදනාවක් වෙනකොට ඉසాత බඳගෙන අඬනවා ඒකල සැප වේදනාව වෙන්නේ ඕනම ජඩකමක් ඕනම අසාධාරණයක් ඕනම අධර්මයක් කරනවා ඊට පස්සේ මේ අපි අඳුනගත්තත් අල්ලපු ගෙදර මිනිහා හතුරෙක් කියලා අපි ඒ මනුස්සයා මැරිලා ඉපදුනත් හතුරම තමයි. අපි කවදාකවත් කැමති නැහැ. මගේ හඳුනා ගැනීම වැරදි වෙන්න පුළුවන්. මේ නිසා සමහර විට કોઈ වැරද්ද නැති වෙන්න පුළුවන් කියලා. කවදාකවත් අරින්නේ නැහැ. ඒ වගේ මම නිර්මාණය කරපුවා මගේ අදහස්, මගේ අදිෂ්ඨාන, මගේ චේතනා පුළුවන් තරම් මගේ ආඩම්බරයක් කරන ජීවත් වෙන මිසක්කා මෙවුවා තමයි මේ කර්ම බවටපත් වෙන්නේ සංසාර ගෙනියන්නේ කියලා අපිට හිතෙන්නේ ඉතින් ඒ වගේ පාරක් ඇවිල්ලා මේ විඥානයේ දිහා බලනවා කියන එක අඩුගානේ විඥානය කියන එක අසාර දෙයක් කියලා. අඩුගානේ විඥානය කියන එක එක චිත්තක්ෂණ දෙකක් එක දිගට පවත්වන්න බැරි එකක් කියලා හිතන්නවත් බුදුමාකාර පෞරුෂත්වයක් ඕනේ. ඒකට ශ්‍රද්ධාවක් ඕනේ. ඒකට සීලයක් ඕනේ. ඒකට සතියෙන් පෙන්ලා දෙන්න ඕනේ විඥානයේ පෙන්නන විඥානේ දැක්කා කියන අහුවා කියන ගඳ බැලුවා රස බැලුවා පහස ලැබුවා හිතුවා කියන ඕනම දෙයක් අරගන්න. අරගෙන දිගට බලන්න. ඕනම වස්තුවක් දිහා දිගට බලන බලාගෙනකොට කවදාකවත් ඒක ඒකට තරම් වෙන විදිහට හැසිරෙන්නේ අන්තිම චපලයි. අන්තිම ෂඩයි. අන්තිම මායාවි. ඉතින් ඒක දැකගන්න අපි ඒක ෂට මායාවී දෙයක් විදිහට බලනවා වෙනුවර නෑ නෑ ඒක ඇත්තමයි කියලා බැලුවොත් ඇත්තට පේනවා. ඒ නිසා හතරමං හන්දියක පෙන්වන මේ මායාව මේ හතරවන් හන්දික පෙන විඥාව මේක නිට්යයි සුඛයි සුබයි කියලා බැලුවොත් විඥාකාරය දෙයියන්ටත් වැඩිය වටිනවා. නමුත් මේක අසාරයි, මේක තුච්චයි, මේක රිත්යි කියලා බැලුවොත් මේ මිනිස්සයා කී දහහක් පටලනවාද? කී දහහකට ලනු දීලා ඒකෙන් හම්බ කරන කනවාද කියලා බලනකොට මේ ලෝකෙම තියෙන ඉතින් ওই සෙල්ලමනේ. ඒ දේ කරන විඥානයේ ස්වභාවය බලන්න නැත්නම් මගේ හිත මට කොච්චර චපල වැඩ කරනවද? කොච්චර ෂටකම් කරනවද කොච්චර මායාකම් කරනවද කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මට කවදාකවත් තව කෙනෙක් රවට්ටන්න බෑ මම රවට්ටෙන්නේ නැතුව. ඉතල තමන් රැවටිලා තමයි අනු රවටන්න ඕන. නමුත් ඒක දන්නේ නැත්නම් එයා හිතන්නේ මම හරිම අහිංසකයි. ඉතින් එහෙනම් කොහොමද මම මේ කරන දේ රැවටෙන්නේ කියලා. ඉතින් අහනවා මේ විඥාන කියන්නේ මම කරපු එකක්ද? අනුන් කරපු එකක්ද? මම අනුන් දෙන්නම කරපු එකක්ද? නැත්නම් පරිබාහිර එකක්ද කියලා. ඒක නිසා අපි සම්ප්‍රදාන කූල පැත්තෙන් විඥාණයට බැසගත්තොත් අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියලා මම හිතනවා. උගදෙනේ දන්නවයි කියලා. අපි යම සංස්කරණය කරන්නේ තියෙන දේ තියෙන විදිහට බාර ගන්න නැතුව අදිෂ්ඨාන කරන්නේ චේතනා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් තමයි. එහෙම නැත්නම් අපිට මේ තියෙන විදිහට තිබ්බහම මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපිට කිසිම දෙයක් තියෙන විදිහට බාර ගන්න බෑ අපිට ඒක වෙනස් කරන්න ඕන. අපිට ඒක හදන්න ඕන. අපිට ඒක උපමට්ටම් කරන්න ඕන. අපිට ඒක ආලවට්ටම් කරන්න ඕන. දියුණු කරන්න ඕන. එතකොට ඒ දියුණු කරන්නේ තියෙන දේ තියෙන හැටියට දැකලා බලලත් නෙවෙයි අවිද්‍යාවේ ධර්මන. ඒක නිසා කවදා හෝ අපිට මේ අවිද්‍යාව කියන අන්ධකාරය කියන නොදැනීම කියන දේ නැති වුණා නම් මේ ලෝකේ දැනට වර්තමාන මොහොතේ මට යන්න පුළුවන්. ඒක තමයි නිවන කියන්නේ. ඒක මොකක්ක පිටින් ඕන කරන්නේ නැහැ. ඒක ලැබිලා තියෙන. කිසිම කෙනෙකුට මොනම දෙයකවත් අඩුවක් පේන්නේ ඒකට යන්නේ මම තව ටිකක් අඩුයි කියලා හිතන නිසා. තව වෙනස් කරන්න ඕන නිසා. ඒ නිසා අවිද්‍යාව දුරු වෙච්ච දවසේ මේ මම දැන් මෙතන ගත්ත හිත මම දැන් මෙතන ගත්ත හිත ඉන්ෂල්ලේ මාඩයයි. ඉන්නේ පිට මොනවද බලන්න තියෙන්නේ? නැත්නම් ඒක බලන්නේ නැත්තේ මොකද ඒ මම දැන් මෙතන ගත්ත එක එච්චර ඔය අපි හිතන නිවන තරම් ජුජුප්ස් වගේ පැණිරහ නැහැ. මුරුක්කු වගේ චර්චර ගාලා හැප්පෙන්නේ නැහැ. චොක්ලට් වගේ නැහැ. අපි හිතන්නේ නිවන කියලා මේ මුරුක්කු වගේ જાතියක් නැත්නම් චොක්ලට් වගේ જાතියක් නැත්නම් මාස්මෙලස් වගේ જાතිය. ඉතී කාලා බලන වර්තමාන මොහොතේ කියලා මොකුත් නැහෙනේ. වර්තමාන මොහොතේ යන්න පුළුවන් මොනවද දැනෙන්නේ නැහැ. ඉතින් ආයෙත් වඩ පිට බලනවා ළඟ ඉන්න එක්කන අහටත් අහු වෙලා දන්නේ නැහැ මෙච්චර තටමනවා ඌ නම් සන්තෝෂෙන් ඉන්නා වගේ පේනවා මචං උඹට හම්බුණාද පිස්සු <laughs> මට මොකුත් නැහැ <laughs> ඒ දවස්වල අර කොටිකවත්තේ සද්දාසි සාමතුරුගේ බණක් අහන්න මං ගියා එතන මං ගියා ඉතින් සද්දාසි සාමතුරු හිටපතන මෙහා පැත්තම පිස්සන් කොටු තියෙන ඒ නිසා හරි බයලු පිස්සන් දවසක් ඇවිල්ලා පිස්සන් කොටුවෙන් කට්ටිය කිව්වලු අවසරයි සාංශ බණක් කියන්න එන්නේ කියලා බෞද්ධ සංගමේ ආම්දෝ කියවලු මං හරි බයයි යෝගට මහත්තයෝ. ඉතින් කමන්නේ සෝන්ට අපි ඉන්නවනේ අපි අපිත් ඉන්නවා. මේගොල්ලොත් එයි කියලා. ඉතින් මේ සාසේ බයතම වෙලාවට විනාඩි 15ක් කලින් ගියාලු. කිසිම සංවිධායකෙක් නැතුළු පිස්සෙත් දකම කළා ආයනවා එනවා මෙහෙට මෙහෙට මෙහෙට කිව්වා. ආම්දෝ අත වැඩේ තට්ටු තමයි කියලා. ඊට පස්සේ මේ භාග පිටියට කන තියාගෙන ඉඳී කිව්වා. ඌ ඉස්සරහින් කන තියාගෙන ඉන්නවලු. ඒ හාමුදුරුවෝ වයසක නිසා හාමුදුරුවෝ කොන්ද කෙලින් කරනවලු මේ කන තියාගෙන. තියන්න නේද තමසර කිව්වේ. ආමුදුරෝ වෙවුලනවලු දැන් මොකක්වත් කරගන්න බෑ. විනාඩි 10ක් ඉඳලා කිව්වලු උපාසමත් මොනවත් ඇහෙන්නේ නැහැ නේ කිව්වා. තමුසෙට විනාඩි 10ක් ඉඳලා මම සුමාන දෙකක් අහගෙන ඉන්න මොනක මටත් ඇහුන්නේ නැහැ. තියනවා ගන්න කිව්වා. පැය පැය 10ක් භාවනා කරත් මොකුත් ඇහෙන්නේ නැහැ. විනාඩියක් භාවනා කරත් මොකුත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්න බලාගෙන කියලා භාවනා කරා නම් ඉතින් ආමුදුරන්ට විචිතේ තමයි වෙන්නේ. දිවන කියලා මොන හරි බලාපොරොත්තුව ගියා නම් එක්ක වර්ණයක්, එක්ක ගන්ධයක්, එක්ක රසයක්, එක්ක සද්දයක්, එක්ක පහසක්, එක්ක හිතවිල්ල, ඉතින් සම්පූර්ණ බංකොලොත් භාවය. ඉතින් භාවනා කරන්න යන කෙනා යන්නේ මුරුක් වගේ දෙයක් හම්බෙයි කියලා හිතා. මේ ජුජුබ්ස් කෑලි වගේ ඒවා හම්බ වෙයි කියලා හිතා. නැත්නම් චොක්ලට් වගේ හම්බෙයි කියලා. ඉතින් භාවනා කරනවා කරනවා තටමගන කරනවා මොකුත් නෑ. පිස්සා කියනවා තාමද විනාඩි 10ක් විතර නැහැ කියලා මං ওই සුමාන දෙයක් විතර බලන තියනවා ගන්න. බුදුහාමුදුරුවෝ ඔච්චරමයි කියන්නේ. 84000ක් මං සාරා සංකේ කල්පලක්ෂයක් කන තියාන හිටිය මටත් මොකුත් ඇහුන්නේ නැහැ. ඔබ පොඩ්ඩක් තියලා බලපන්කෝ. ඉතින් සායස මොකුත් ඒක තමයි ඇයිසේ වාත් කියන්නේ. මොකුත් නැහැ. මේගොල්ල රිට්‍රීට් එකට එනකොට මොන තරම් දේවල් හිතාගෙන ඉන්නේ නැද්ද භාවනා කරලා ගෙදර ගෙනියන්න. ගෙදර ගෙනියන්න වෙන්නේ මොකද්ද? ඒ බලාපොරොත්තු ආපෝ හිතත් මායාවක්, ෂටගතියක්, චපල ගතියක්, වංචනික ධර්මයක් ඒ බව දැනගන්න පුළුවන් වුණා නම් ඒ බව දැනගන්න පුළුවන් වුණා නම් මේ වෙනකොටත් ගෙදර ගිහිල්ලා ඉන්නේ මොකෙක්වත් ඉන්නේ ඔක්කොටම ඕනේ මම ඒකාන්තෙම සත්‍යය මම ඒකාන්තෙම බොරු කියන්නේ නැති චපල නැති වංචක නැති ෂට නැති මායාවී නැති කෙනෙක් කියන තමයි අපි දඟලන්නේ කවුරු ඉස්සරහට මෙන්නන්නේ බුදුහාමතුරු ඉස්සරහා බුදුරජාණන්සේ මේ සියල්ල දැකලායි පෙන්වන්නේ. නිසා ඔබ කවදා හරි මයි ළඟ තියෙන හරියක් තියෙන මායාවල් බව, මයි ළඟ හරි තියෙන හරියක් තියෙන ෂටගති බව, මයි ළඟ තියෙන වංචනික ගති බව දක්නාසුරුව බැලුවොත් එයාට පෙනී මම දකින හැම දෙයක්ම තරම් නොවන විදිහට වෙනස් වෙනවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙනා එකම දේ දෙසරයක් පෙන්වන්නේ මෙන්න මේක තමයි දුක කියන්නේ අන්න ඒක දක්නාසුළු ආස්වාද ප්‍රසවාසය බලන්න අන්න ඒක දක්නාසුළු පිම්බීම හැකිලින් බලන්න අන්න ඒක දක්නාසුලෝ ඉන්න කය දිහා බලන්න. අන්න ඒක දක්නාසුලෝ තබන තබන පියවරක් පහත බලන්න. එතකොට කවදා හෝ එකම ආස්වාසය දෙසරයක් එන්නේ නැතුව විතරක් නෙවෙයි මතුවෙන ආස්වාසයේ ඉවර වෙනකන් තියෙන්නත් ඉස්සල වෙන දෙයක් වඩපත් වෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. අපි මේ ආනාපානෙ තියෙනවයි කියලා හිතන තිතියත් වෙනස් භාවයකටපත් වෙනවා කියන බැල්මෙන් බැලුවොත් අන්නේ බැල්ම තරම් විපස්සනාවක් විද්‍යාවක් විනිවිද දැක්මක් යෝනිසෝ උපපරික්ෂණයක් ඇත්තේ නැහැ. නමුත් අපි හැම වෙලාවෙම බලන්නේ එකම දේ එකයි අපිට මේ ඒකාකාරීකම කියලා වචනයක් කියන්නේ. නීරසකම කියලා වචනයක් කියන්නේ. කම්මැලිකම කියලා වචනයක් කියන්නේ. පාලුගතිය කියලා වචනයක් කියන්නේ අපි බලන්නේ ඒකාකාරී කියලා හිතලා. ඒ මොකද අපේ මුළු මමය හැදිලා තියෙන්නෙම මේ නিত্য සුඛ සුභ කියන සංඥා හතර පටලවාගෙන. කවදා හෝ මට කියන්න පුළුවන් නම් මේ මමය දුන්නොත් ලණුවක්මයි. මායාව කියන්නේ මේ මේ මාන්නේ කියලා කියන්නේ කවදාකවත් ඇතිදී පෙන්වන්නේ කන්නේ කුඹලා පෙන්වන්නේ කඩු කරලා පෙන්වන්නේ. තෘෂ්ණා කරන්නේ මේ සියල්ලම සමෝතියේදී කොටසක් කඩා ගන්න හදනවා ඒක හොඳ කෑල්ල කියලා. මේක එහෙම කරන්න දෙයක් නැහැ. ආන්නේ විතර බැල්මක් එනවනම් එයාට තේරෙන්න පටන් ගන්නවා බලන වස්තුවේ අරමුණේ නිමිත්තේ වෙනස් වෙන සුළු ස්වરૂපය දකින්න සුළු බැල්ම විඥාණයට කරන්න තියෙන ලොකුම අභියෝගය. ඒක තමයි අපි භාවනා කරනකොට යෝනිසෝප පරික්කිය කියලා කියන්නේ. ඒකනේ අපි නිජ්ජායය කියලා කියන්නේ. ඒකයි පස්සෙය කියලා කියන්නේ. මේ සාමාන්‍ය චීන කන්නඩියක් දාලා බලන එක නෙවෙයි. බලන එක ඊගාව චිත්තක්ෂණ වෙනකොට කොච්චර වෙනස් වෙලාද ඊගාව චිත්තක්ෂණ වෙනකොට කොච්චර වෙනස් වෙලාද කියලා වෙනස් වීම දක්නාසුලුව ඒක මේ ඉල්ලුවාට පේන එකක් නෙවෙයි නැත්නම් ඒක ඒක විසින් පෙන්නකොට ඒකට ප්‍රතික්ෂේප කරන්න එපා අපි භාවනා කරනකොට හෙල්ලෙන්න පටන් ගත්තට පස්සේ ප්‍රතික්ෂේප කරන්න එපා ඒ තමයි ඉතින් වෙනස් වෙනවා කියන්නේ භාවනා කරනකොට අත් දෙක ඉස්සෙනවා කකුල් දෙක පාත් වෙනවා ඔළුව හෙල්ලෙනවා බලන්න ආනපනේ නාසිකාගය පෙළ උඩුතොලට යනවා අතන මෙතන ගැහෙන්න පටන් ගන්නවා ඉතින් මේ හැම එකකින්ම පෙන්වන්න හදනකොට අපි ඒක ප්‍රශ්නයක් කරගෙන අභියෝගයක් කරගෙන ඉතින් කමටහන් සුද්ධ කරනවා. මේ වෙනස් වීම මේ තරම් ලස්සන පෙන්නකොට ඇයි කියලා අහනවා. එසා ක්‍රිෂ්ණමූර්තිතුමා ඉන්නකම් කිව්වා මේ මිනිස්සයා අහන මේ ඇයි කියන ප්‍රශ්නේ විතර මිනිස්සයාට වද දෙන පිළිකාවක් ලෝකයේ ඇත්තේ නැහැ. ඇයි කියලා අහන්න අපිට අයිතියක් නැහැ. අපිට තියෙන එක බාර ගන්න එක. බාර ගන්න නැති නිසා තමයි ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම නොවෙන්නේ කියන ප්‍රශ්න නිසා අපි නිතරම පෙළෙනවා. ඒ හේතුව මේ බලන විඥානේ හැම වෙලාවෙම එකයි. තදේවිතං විඥාන සන්දාවිතං සංසරිතං කියලා අපි බලන්නේ එකම දෘෂ්ටි කෝණකින් කියලා අපි හිතන්නේ. බලන දෘෂ්ටි කෝණේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බලන වස්තුව කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එකට පොඩි නිදර්ශනයක් මට මතකයි. ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා. උදේ 7 විතර වෙනකොට යාන්තම් හිරපාගෙන එන වෙලාවක දෙන්නේ ගස් දෙකක් පොළේ ඉඳගෙන භාවනා කෙරුවොත් එක්කෙනෙකුට තනකොළාගක තියෙන වතුර බින්දුවක් හරහා එන සූර්යාලෝකයේ ඉර දේ දුන්නක් වගේ පේන්න පටන් ගත්තයි කියලා හිතමු. ඒ ඒ වතුර බින්දුව දිලිසෙනවා. යාට පේනවා මෙතන වර්ණ හතම තියෙනවා. ඉතින් යා ළඟ ඉන්න කෙනාට කතා කරලා කියනවා. ඇවැත්නි මේ මට පේනව අන්නතර තනකොළාගක තියෙන තන බිනි බින්දුවේ වර්ණ විශ්ලේෂණයක් වෙලා ලස්සන වර්ණ. ඉතින් ආර්ය බලල කියන මට පේන්නේ නැහැ කියලා. මොකද ඒකේ එක දෘෂ්ටි කෝණයට විතරයි වර්ණ විශ්ලේෂණය වෙන්නේ. වෙන දෘෂ්ටි කෝණයක බලනකොට පේන්නේ නැහැ. ඉතින් ආර්ය කියන නෑ නෑ මම දැක්කා. මම දැකලා කියන්නේ ආයෙන මෙතෙන් ඇවිල්ලා බලන්න කියලා. මෙහා නැගිටපුවාම ආර්යට පේනවා මෙයාට පේන්නේ නැහැ. මොකද ඒ දෘෂ්ටි කෝණයට විතරයි පේන්නේ. ඒක නිසා බලන කිනාගේ හැටියට බලන දේ හැටියට ඉතාමත්ම සූක්ෂම දෙයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි ඒ දේ බාර ගන්න නැතුව අපි විපස්සනා කරන්න හදලා විපස්සනා කරන්න හදලා මේ එකම විදිහට ඒකන ආරෝපණය කරලා ආරූඪ කරලා එකම විදිහට බලන්න කියලා ධර්මයේ විසින් භාවනා විසින් ඒක වෙනස් කරපු ගමන් නැතනම් ඒක වෙනස් බව පේන්න ගිය ගමන් අපිට කරප්පා අපිට බය වෙනවා අපිට චකිත ඇති වෙනවා ඇයි එහෙම වෙන්නේ කියලා ඉතින් ඒ නිසා මේ විඥානය පිළිබඳව කටයුතු කරනකොට පේන හරියක් මායාවක් සංඥාවක් ගත්තා නම් ඒක මිරිඟුවක් වගේ අපි කරන ලද සංස්කාර ඔක්කොම කෙසෙල් කඳක් වගේ කියලා අවබෝධයෙන් බලන්න ගත්තොත් ඒ කියන්නේ පටන් ගන්නකොට මෙයා Taman ළඟ තියෙන හරිය දැනුමකට දෙන්න පුළුවන් නම තමයි අවිද්‍යාව කියන්නේ. අපි ළඟ තියෙන සියලු දැනුමට දෙන්න පුළුවන් නමක් තමයි අවිද්‍යාව කියන්නේ. මේ මේ අපි මේ දැනුම කියලා බාරගත්ත දේ නිසයි අපිට තියෙන දේ තියෙන හැටියට බලන්න බෑ. එහෙම නැත්නම් මේ දැනුම තියෙන තාක්කල් අපි අහිංසක නැහැ. අපේ අහිංසකත්වයේ තියෙන ප්‍රධාන බාධාව අපි මෙතෙක් ඉගෙන ගත්ත දේ අපි දන්න ශිල්ප අපේ හැකියාවල් අපේ වර්ණය අපේ තරුණකම අපේ නම්බුකාරකම් අපේ කුලය මේ සේරම නිසා අපිට අපි වර්ණ කණ්ණාඩියකින් බලන්න. නිසා කවදා හෝ විඥානය දක්වන්න අසලුව අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දක්වන්න අසලුව අහිංසක වෙන්න ඕනේ නම් මේ මයෙන් මේ පලනගෙන තියෙන අන්තට්ටු ටික නැත්නම් මේ මමයා කියලා හිතාගෙන එක පොඩි වෙලාවකට මේ භාවනා කරන ටිකට අර ගිහි ගිය අතහැරලා අබිනිෂ්ක්‍මණය කරනවා වගේ ඔය ටික පැත්තකට තියලා පොඩි දරුවෙක් බලන විදියට නවකේ කාදුණකෙක් බලන විදියට මේක දිහා බැලුවොත් ඔය වෙනස් වීම කියන එක එච්චරම හැංගිලා නැහැ. අන්න ඒක අයින් කරන්න බැරිකම තියෙනවා. තප්පරයකටවත් මොහොතකටවත් අපේ හිතේ එච්චරම කච්චල් වෙලා තියෙන්නේ. බලා ගන්න බෑ නිසා මොහොතකට අපිට මේ මෙතෙක් කල් අපි විද්‍යාව කියලා හිතුවනම් ඒ සියල්ලටම අවිද්‍යාව කියන නම කිසි පැකිලීමක් නැතුව දාන්න පුළුවන්. ඒක ද්වේතානුපස්සනා සූත්‍රයේ ਸਰවචාන්සේ දේශනා කරනවා. පෘථග්ජනයා යම් දෙයක් ඇත්තේ සත්‍යය කියලා කියනවනම් ඒක ඒකාන්තේ මාර්ය ලෝකේ නැත්තේ අසත්‍යය. ආර්ය ලෝකේ යම්සයක් ඇත්තේ සත්‍ය කියලා කියනවා පෘථජ්ජනය ඒක නැත්තේ අසත්‍ය කියලා කියනවා. ආර්ය ලෝකෙට හොඳට පේනවා නිවන කියන එක පෘථජ්ජනය කියන කෝ තියෙන අපිට පේන්නේ කහ පාටද? මුරුක් වගේද? චොක්ලට් වගේද? මොන රසද? තියනවා පෙන්නන්නකෝ. මැරෙනකන් වාද කරනවා එහෙම නෑ. මයි ළඟත් නෑ මටත් බෑ. හරි ලෝකේ කියනවා මේ බැලුව බැලුව දන තියෙන ඇත්තේ හැටිය. ඔය තමයි නිවන කියන්නේ. නෑ නෑ නෑ. හරි ලෝකේ කියනවා මේ නම්බුකාරකම් මේ පුතඥන ලෝකේ කියනවා මට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වෙනුවෙන් කොච්චර මරුණත් කමක් නැහැ දරුවන් වෙනුවෙන් කියලා. ආර්ය ලෝකේ කියනවා එහෙම දෙයක් නැහැ ලෝකේ. මේකේ තියෙන සදා දුකක්. පෙත්ත කවපු දුකක් තියෙන. උඹ ඔකේ බලන්න හදනවා පෘථග්ජනය බලන්න හදනවා ලාභ සත්කාර සම්මාන ශේෂා ආර්ය ලෝකේ යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජන ලෝකේ උද්දී ඉඳලා හැඳ වෙනකම් වාද කරන හැම කන්නේ කියලා. පෘථග්ජන ලෝකේ මහා ලෝකයට බාර ගන්න මේ සියලු දේවල් ආර්ය ලෝකේ කපුරු පුච්චලා දැම්මා වගේ ගණන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ මට ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නේ මේ මම දාන්නවා මයි ළඟ තියෙනවා මට මේ මේ දම්බුකාරකම් එහෙම තියෙනවා කියලා දන්නවනම් අන්න ඒ ටික තප්පරයකටත් අයින් කරන්න බැරිකම මෙහෙම අභියෝගයක් දෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම අපිට හිතට අභ්‍යාසයක් ගන්න පුළුවන්. අපි මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න භාවනාවේ එතන මේ ආස්වාස ප්‍රස්වාස කියන වෙලාවේදී පේනවනම් දැනෙනවනම් ඒ ආස්වාස ප්‍රස්වාසය දැනගන්න. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලින් බලන කෙනා පිම්බීම හැකිලිම දැක ගන්න 100ට 100ක් ඒකට බහින්ද නම් අපිට මුළු ලෝකෙම 100ට 100ක් තප්පරයකට අයින් කරන්න වෙනවනේ මුළු ලෝකෙම හිත එක චිත්තක්ෂණයකටත් අයින් කරන්න බැරි නම් අපිට එක චිත්තක්ෂණයකටත් මූල කර්මස්ථානට බහින්න බෑ මූල කර්මස්ථානට යනවයි කියන්නේ චිත්තක්ෂණයකට ඒ චිත්තක්ෂණයට අපිට ලෝකයේ සම්පූර්ණ පාවා දෙන්න වෙනවා ඒ නිසා අපිට පේනවා කොච්චර අමාරුද වර්තමානයේ ඉඳ පවත්න්නේ කියලා මොකද අපිට චිත්තක්ෂණයකටවත් ලෝකය අමතක කරන්න බෑ. ඒකේ තව පැත්තක් තියෙනවා. මේ වර්තමාන මොහොතට අපි සදා ද්වේෂ කරනවා. මේ මම දැන් මෙතන කියන මොහොතට අපි සංසාරේ පුරාවට සියලු මානවයන් එකතු වෙලා කිරුවේ ඔකට ද්වේෂ කරලා ඔක පාළුයි ඔක කම්මැලි ඔක මම මුස්පේන්තුවක් කියලා පැත්තකට කරලා තියෙනවා. ඉතින් මේ විඥානීය දක්නාසුළු අවිද්‍යාව අයින් කරනවා කියලා කියන එක ඇත්ත තමයි. වර්තමාන මොහොතට ගියාට කියලා අපිට මුරුක්කු හම්බෙන්නෙත් නෑ, අයිස්ක්‍රීම් හම්බෙන්නෙත් නෑ, ජුජුප් හම්බෙන්නෙත් නෑ. ඒත් මේක යන්න පුළුවන් නිසා පොඩ කියලා බලපන් කියලා අර දැනුම පොඩ්ඩකට අයින් කරන්න බැරි නිසා උංගෝ දෙනකින් ඇහුවොත් භාවනා කරන්න නැති ඇයි කියලා ඒ දෙන කට උත්තර දිහා බලනකොට බිමට දාපු බල් බල්ලෝ කන්නේ. ඒ තරම් එක එකනගේ පඬිතකම් කියන්න හදනවා මෙච්චර මේ සත්‍ය තියේදී බුදු කෙනෙක් පහළ වෙලා තියේදී ඒගොල්ලන්ට වස්තු ඕනේ. ලාභ සත්කාර සම්මාන සිලෝකෝ. සැප නැති දුක නැති ජීවිතයක් ඉල්ලනවා. ඊට පස්සේ මේ හඳුනා ගැනීම සහ හඳුන්වා ගැනීම හඳුන්වා දීප් කරන්න. ඒක තමන්ගේ නිර්මාණ, තමන්ගේ අභිවෘද්ධිය සැලකීම. මේකෙන් මට වෙනසක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ඔක්කොටම හේතු වෙන මේ විඥානීය මායාව දැක්කන්න බැරි. අපි මෙතකේ හම්බ කරපු පොදිය පොඩ්ඩකටවත් අයින් කරන්න බැරි. නමුත් බුදුරජාණන් වහන්සේ රජකමක් හම්බෙලා නැයින් කිරුවේ. අයින් කළ උනාච ආදර්ශයක් දුන්නේ. ඒක නිසා අපිට පුළුවන් නම් ඒක චිත්තක්ෂණයකට අහිංසක වෙන්න. ඒක චිත්තක්ෂණයට අහිංසක වෙන්න. එතකොට අපිට පුළුවන් අපි මේ වර්තමානයේ අස්පනා අපිට වෙන දෙයකට මුළු හදින්ම ආශස් ප්‍රසවාසයේ මුළු හදින්ම බහ ගන්න. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න කයට මම දැන් මෙතන කියන මුළු හදින්ම එක චිත්තක්ෂණයක් බහින්න පුළුවන්. ඉතින් අපි ඒක දී ඇති manussත්වයත් එක්ක අපිට හම්බෙච්ච මූලික ශේෂය කියලා දැනගෙන අපි ජීවිතයේ දවස් තප්පර කීයක් චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන ගත කරලා තියෙනවද කියලා බැලුවොත් තාමත්ම වාසනාවන්තයි මානවයාගේ தත්ත්වය කිසි කෙනෙක් වර්තමාන ජීවිතේ කො අතීතේ කො අනාගතේ කො අරය ගැන කො අතන ගැන ඉතින් වර්තමානට ආවත් මේක හරි පාළුයි. මහා මුස්පේන්තුයි. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ අපේ මේ ලෝකය පිළිබඳ දැනුම හෝ මගේ තියෙන පඬිතකම් කොච්චරක් තමයි අහිංසක කරන්න දෙන්නේ නැද්ද කියලා. අපි හිතමු අහිංසක උණයි කියලා මේ බුදුහාමරන් සද්ධාවෙන්, සීලයේ නාමයෙන්, සතියේ නාමයෙන්. ඒකෝර අපිට තේරෙන පටන් අර ගන්නවා. එක දිගට මේ චිත්තක්ෂණය වර්තමානයේ පැවැත්වුවොත් අපේ මේ සංස්කාර කොච්චර ගොඩ පෙරක තෝරකම් දෙනවද කියලා. ඉන්නෙම නැහැ. මොන්න වයින් හරි මේකට ඇවිල්ලා ඔය විනෝඩ මේක කිරුවොත් නරකද අරක කිරුවොත් නරකද මේ තියෙන එක හරිද මේක සැකද ආදි වශයෙන් මේ සංස්කාර නටන නැටිල්ල තේරෙන්න අපි ඉස්සල්ලා අර විදියට අවිද්‍යාව පොඩ්ඩකට පිටු දැකලා වර්තමාන හිත පැවැත්වුවොත් මේ සංස්කාර ක්‍රියාවලිය මමද නැත්නම් මා විශ්ින් කරන ලද්දක්ද පිට කෙනෙක් කරන ලද්දක්ද දෙගොල්ල එකතු වෙලා කරන ලද්දද නැත්නම් අ හේතු අප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්ද කියලා බැලුවොත් තේරෙන හොඳම දේ තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි වැඩ කරන ඒවයි කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කාගේ පදේටද මේ නටන්නේ කියලා කාටවත් කියන්න බෑ. කිසිම කෙනෙකුට උදේ පටන් ගන්න සැලසුම දවල් වෙනකොට දවල් පටන් ගන්න සැලසුම හැන්දෑවෙනකොට කරගන්න බෑ. ඒ තරම්ම දේවල් වෙනස් වෙන අපි සැලසුම් කරන සීමිත විචල්්‍ය සාධක දෙක තුනක් අරගෙන නමුත් සිද්ධියට බලපාන විචල්්‍ය සාධක විශාලයි එක විචල්්‍ය සාධකයක් වෙනස් වෙච්ච ගමන් මේක සේරම ඉවරයි මේක දැනට තියෙන මැතමැටික්ස් වල මේ උසස් ගණිතයේ මේ කවෝස් තියරිකෙන් පෙන්නනවා ඕනම දෙයක් නිසා ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන් කියලා ඒක මේ මෑතකදී යන විශේෂයෙන්ම ඔය near death experience එක නැත්නම් මරණ මොහොතේ අත්දැකීම ඔය quantum physics quantum භෞතික විද්‍යාව වගේම ඔය කවස්තිරිකෙදි පෙන්නනවා මේ ඕනෙම පුංචි දෙයක් නිසා මෙතෙන්ට ආව පද්ධතිය සම්පූර්ණ මුඩි අටකුරු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක විස්තර කරන්නේ ෆ්ලොරිඩාවේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ වෙරළේ ඉන්න සමනලයේ අත්තටු ගහන වේගයෙන් ඇතිවෙන හුලන් රැල්ලට අවශ්‍ය සාධක ලැබුණොත් කැලිෆෝනියාවේ ටොනාඩෝ එකක් ඇතිකරන්න ඒක ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ තරමේ පුංචි දෙයක් පටන් ගන්න එකට අවශ්‍ය දේවල් ලැබුණොත් ඒකෙන් අර්ථනම් විශාල සොලියුෂන් එකක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ගණන් කතා ගණන් හිතානේ දේවල් දැන් මේ මෑතකදී වෙච්ච මේ ආර්ථික උද්දමනයත් එක්ක මේ ලෝකේ ඉන්න ඕනම ආර්ථික විශේෂඥයකින් ගහන්න යකඩ ගණන් බැසියයි කියලා. හිට වෙනකොට තවත් පෙට්‍රල් බහිනවා. කොහොමද වෙන්නේ කියලා? කාටවත් ඕනකමටද වෙන්නේ කියලා මොකාටවත් හොයන්න බෑ. මේ මෙච්චර ලෝකේ තියෙන කම්පියුටර්ස් තියෙනවා ඕන දෙයක් ගණන් කරන්න පුළුවන් ඉතිහාසයේ තියෙනවා රත්තරන් මූල දෙක තුනක් එක ඇතුලේ තියෙනවා වගේ මේගොල්ලෝ කතා කරන්නේ. අහලා බලන්න මොකද වෙන්නේ කියලා එකෙකුටවත් කියන්න බෑ. ඒ වුණාට මේ පච කියන කියම සත්ත පහක් විනාඩි 5ක් හදන්න බැරි බොරු මේ යුනිවර්සිටිස් වල ඉන්න ප්‍රොෆෙසර්ස්ලා රජයෙන් ලැබෙන මේ A4 paper එකට බිලියන 72ක් ගෙවනවා මේ පචේ ලීලා අස්සම් කළා දීපන් කියලා. අරුව අස්සම් කරනවා. හෙට වෙනකොට පේන. විලිලැජ්ජ නැහැ. ඉතින් මේ උගත්තු ළඟ තමයි තියෙනවා ඔය විලිලැජ්ජ නැති ගතිය. ඉතින් ඒ නිසා අපේ හිත මේ පෙන්වන්න හදන නාඩගම කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් මේ මම විශ්ින් කරන ලද්දක්ද? එහෙමනම් මම මෙච්චරම ඡටද? මට මෙච්චරම මායා කරන්න ඕනේද? නෑ ਸਰබලධාරී දෙයයන් නැහැසේ ආ ਸਰබලධාරී දෙයයන් නැහැසේගේ දෙනදී ඇයි මං කියාගන්නේ නේද දැන් හැම ආගම කියන්නේ උඹට අයිතියක් නෑ ඔක දෙයයන් නැහැසේගේ තීන්දුව ඒ නිසා උඹ දෙයියෝ ෂේප් කරගෙන හිටපන් ඒක ස්වර්ගයට යන්න පුළුවන් ඉතින් එහෙමනම් දෙයයන්ගේ දෙයයි මේ මගේ කියාගන්න ඒ වගේ මේ දෙන්න එකතු වෙලා කරපු එකක්ද නැත්නම් දෙන්නෙන් පිටද කියන්න බෑ නිසා මේ විඥාණයට අභියෝග කරන්න බැරි නිසා අපි මේ විඥාණය අරසා කරන්න හදන ගතිය නිසා අපි විඥාණයට බැලේක් වෙලා අපි විඥාණයට 16ක් වෙලා බත් බැලේක් කඹරන්නේක් බාටපත් වෙලා විඥාණය කරන සෑම කැත වැඩකටම සුදු උණු ගන්න පටන් ගන්න තියෙනවා. විඥාණය කරන සෑම කැත වැඩකටම සුදු උණු ගන්න පටන් ගන්න හැන්ද වෙනකොට ගෙවිලා ගෙවිලා හිටයි හැන්දයි කියලා මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් ශ්‍රී කියන කෙලින්ම විඥාණයට අභියෝග කරන්න විඥාණය කන්නේ ඔය සංකාර දෙන ලනු ටික ඒකයි හුදුවට භාවනා කරනකොට යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසතිතිය විඥානේ හොඳට අපි කාය දුස්චරිත වලින් අයින් වෙලා වචී දුස්චරිත වලින් අයින් වෙලා මනෝ දුස්චරිත නැත්නම් මනෝ සංස්කාරනොත් පුළුවන් තරම් අයින් වෙලා අඩු කරන අඩු කරන අඩු කරන මේ හොරමුලේ නායකයා කිට්ටු කරගෙන එනකොට යාව බේරා ගැනීම සඳහා ගොඩ පෙරකෝරකම් දෙන්නේ පිනිවිපේට නීතිඥයා තමයි මේ සංස්කාර වෙන්නේ. එයා එන්නේ සංස්කාර එන්නේ එක එක චේතනා මාර්ගේ. ඇවිල්ලා ඉන්න ඔහොමයි නිකම්ම නිකම් කොටු වෙලා ඉන්නවට වැඩිය මේක කෙරුවොත් නරකද? අරක කෙරුවොත් නරකද? මේක වෙනස් කෙරුවොත් නරකද කියලා මේ තියෙන එක වෙනස් කරන්න කතා කරනවා. නැත්නම් ප්‍රකල්පනා. මම හෙට මෙහෙම කරන්න ඕනේ. මේක තව මෙහෙම දියුණු කරන්න ඕනේ කියලා අර තියෙන දේ දියුණු පවුණු කරන්න මේ ප්‍රපංච මේ චේතනා ප්‍රකල්පනා එනත අපි අබ්බැහියට තියෙන අනුසය ක්‍රියාත්මක වෙනකොට යෝගාචර හොඳට මේක දිහා බලාන හිටියොත් මේ චේතන ඇවිල්ලා මේ ගොඩ ගන්න හදන විඥාණය මගේ හිතසුව පිණිසද මට අර්ථයේ සිද්ධිය පිණිසද එකක් පැහැදිලි මා ලව්ව જાතිය බෝ කරන්නයි හදන්නේ මේ මානව ඉතිහාසය පුරාම ඇති වෙලා තියෙන මේ විපරිණාමේදී පරිණාමේදී මේ ಜಾතිය බෝ කිරීම සඳහා මාව නිකන් රූකඩයකට අරගෙන මේකට යුත්තටයි බය සාපේක්ෂව තමයි මේ මුළු ගමන යන්නේ. ඒ නිසා අපි ගන්න ඕනි දහං ගැටයක්. අපි කරන හොඳ සැලකුමක් හැම එකකින්ම තියෙන්නේ මේ මගේ ඥාන ඊගා પરම්පරාවට ගෙනියන්න. උඟා කළාට අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති වුණාට මේ විද්‍යාවෙන් පෙන්වන්න හදන පැවැත්ම ඕක තමයි. බුදුරජාණන් වහන්සේගේ පෙන්වන කර්මේ සහ කර්මඵලය අනුව මේ මයි ළඟ තියෙන තකතිරුකම මගේ දරුවට දෙන්න තියෙන ආශාව තමයි මේකේ තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. කම්මල්කාරයා කැමති උගේ දරුවා කම්මල්කාරයෙක් වෙනවා දැකේ. රෙදිෝදනේකා කැමති උගේ දරුවා රෙදිෝදනේකා වෙන මොකද උගේ මෝඩකම ටික දරුවන්ට දෙන්න පුළුවන් නම් හැබැයි මේ ළඟදී ආපු ඔය දැනුම නිසා ඔය පොඩක් කලවම් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් ඒ තමන්ගේ තක తీරුකන් ටික දරුවන්ට දෙන්න ඒ බුදුජානනාතේ කියනවා කිකිලියක් මේ පවුරුගල පවුරුගල පැටව ආවට පස්සේ ඒ පැටව පැටවුන්ටයි බිත්තරයටයි කුකුළු ගඳ ගස්සන්ටයි දඟලන්නේ කියලා. එන දරුවට ඒ ඒ කුකුලගේ ගඳ ටික දෙන්න ඕන. බල්ලෝ වැල්ලියෝ පැටව ලං කරගෙන උගේ තියෙන හොරි ටික පැටියට දෙන්න තමයි දඟලන්නේ. ඉතින් මේක තමයි මේ උරුලෑ ගඳ තමයි අපේ પરම්පරාවෙන් પરම්පරාවට ගෙන නිසා අපේ දරුවෝ මගේ දරුවා මගේ උරුලෑ ගඳම තියෙනවා නම් මේ මගේ පුතා කියලා ඉබ ගන්නවා. ඌ නිකන් ගඳ නැති උනත් හරියන්නේ නැහැ වෙන ගඳක් තිබ්බට හරියන්නේ නැහැ. ඒකට RNA DNA පරීක්ෂණ කරලා බලනවා ගඳ මගේ එක නෙවෙයි නා. ඔය දෙල්ලම තියෙනවා. මේකට අභියෝග කරන්න ගියාම ශිෂ්ට මනුස්සයාට හරිය අමාරුයි. අශිෂ්ට වෙලත් බෑ. ඒ නිසා විඥාණය පැවතිලා තියෙන්නේ වරණවශෝෂණයක් මතයි සීමිත පෙරණයක් මතයි පෙරහංකඩ වෙලා තියෙන සංස්කාරය නිසා ලෝකේ අපිට දකින්න බෑ සංස්කාර තියෙන තාක්කල් සංස්කාර කරන්නේ එන දේවල් සේරම තමන්ගට කැළපෙන විදියට පෙරලා දෙනවා හරියට ගේට්වේ ඉන්න මුරකාරයා රජුරුව හම්බෙන්න යවන්නේ ඌට සැක නැති අය විතරයි මොකද සැක තියෙන කට්ටිය ගේට්වේම නතර කරනවා ඒක නිසා සංස්කාරවල තියෙන ඒ තෝරන ගතිය, බේරන ගතිය, එහෙම නැත්නම් වර්ග කරන ගතිය නිසා විඥානයේ හිතන මම දකින්නේ ඇති හැටි කියලා කවදාවත් නැහැ. විඥාණයට එන දේවල් දොර අරින්නේ සංස්කාරවල ස්වરૂපේ. ඒ නිසා අපි සංස්කාර පිළිබඳව සැකයෙන් බැලුවේ නැත්නම් අපි අපි ගන්න තීන්දුව හැම වෙලාවෙම යාදෙන තීන්දුව නෙවෙයි. ගන්න තීන්දුව ලැබිච්ච සාධකණුව හරි. නමුත් අපිට දෙන සාධක සියල්ලම සංස්කාර වලින් තීන්දු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. තිත්ත ලැබු යටයක් හරි, කරවිල යටයක් හරි පොළවේ පැල කරොත් ඒ ඇටේ උරා ගන්නෙම තිත්තකොළ, තිත්තපල, තිත්ත මල් හදන සාරේ විතරයි. යහගෙන් හදන ඵලය කවදාකවත් සරු වෙන්නේ නැහැ, පැණිලා වෙන්නේ නැහැ. ඒ පොළවේම අඹ ඇටයක් හිටියොත් අඹ ඇටේ උරාගන්නේ පැණිදා ඇති කරන දේවල්. ඒ නිසා පොළවේ සාරේ මොනවද තිබ්බත් මේ ඇටේ තීන්දුව කරනවා Tamange ඵලෙ. ඒ වගේ අපේ උරුලෑ ගති එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ රුචි අරුචිකම් කියලා જાතියක් තියෙනවා. පෞරුෂත්වය කියලා එකක් තියෙනවා. කර්ම ශක්තිය කියලා තියෙනවා. මොනව දුන්නත් අපි ගන්න ඒ ටික විතරයි. ආහනේ මේ විදිහට මේ වර්ණාව ශෝෂණයක් සිදුවෙන එක මම කියාගන්න නැතුව නැත්නම් මගේ කියාගන්න නැතුව දැන් මගේ ආත්මේ කරනතු මේ පරාසයටම පොඩ්ඩක් විවෘත වුණාම. ඒකට කියනවා නියුරොබික්ස් කියලා. අපේ මොළය අවුරුදු 100ක් වැඩ කරත් ඒකේ මුළු හැකියාවෙන් 102ක්වත් වැඩ ගන්නෑ නෑ. ඉතුරු හරි ඔක්කොම තාම තියෙන ෆ්‍රෙෂ් පිට. ඒකෙත් කියනවා දේශපාලනඥයාගේ 100%ක්ම ප්‍රශ් කියලා. ඌ වැඩ ගන්නෙම නැහැ. ඌගේ සෙක්‍රටරි විතරයි වැඩ කරන්නේ. දැන් සාමාන්‍ය වැඩ කරන මිනිහෙකුට නම් කීයක් හරි මහන්සියට කීයක් හරි වැඩ කරන්න වෙනවා. දේශපාලන නැතික ෆැක්ටරි රෙස් මැරුණොත් මොලයක් එහෙම ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඕන නම් ගන්න දේශපාලනජයා මොකද ෆැක්ටරි ෆ්‍රෙෂ් පිට තියෙන මොකක්වත් වැඩ අරගන්නේ නැහැ. නමුත් අපි මේ මනුස්ස මොලේ 100ක් වැඩ කරන මනුස්ස මොලයක් ගන්න කොච්චර පිං කරලා තියෙනවද? අපි අද වර්ණාව ශෝෂණය නිසා අද මේ වෙනකොට නියුරෝ සයන්ටිස්ට්ලා කියන්න පටන් ගන්න තියෙනවා මොලේ මේ දන්න ට්‍රැක් එකේ විතරක් වැඩ කරන නිසා ඒ රට් එකේම දුවලා දුවලා එයින් පිට ගිය ගමන් කොච්චර බයද කිව්වොත් මේ ආනාපානේ බලබලා ඉන්නකොට ඒක පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් මට වෙච්ච අභියෝගයක් විදියට අපි භාවනා නැතක. අලුත් කිසිම දෙයක් දකින්න කැමති නැහැ. දන්නේ නැති කිසිම තැනකට යන්න කැමති නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා දන්න දේ තුල නිවන නැත්තම් මොකද කියන්නේ? අලුත් දෙයකට යනකොට මෙච්චර බය නම් අලුත් දෙයකට යනකොට මෙච්චර චකිත නම් අලුත් දෙයකට යනකොට මෙච්චර අපි පසුගාමී නම් මේ දන්න දේ තුළ නිවනක් නැත්තම් අපි කොච්චර දඟලුවත් හරියන්නේ නැහැ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි අපිට විප්ලවීය වශයෙන් කල්පනා කරන්න. වෙන නොවිච්ච දේවල් අලුත් දේවල් වෙන්න හදනකොට වලහන්න එපා. වලහන්නේ මේ සංස්කාර අපි දන්න ටික විතරක් විඥාණයට කවලා විඥානේ ලව්වා අපි ලව જાතිය බෝ කරගන්න මේ අපේ පහත්තර ටික තිරසං වැඩ ටික කරව ගන්න කරන වැඩේ නිසා සංස්කාර ඇවිල්ලා අපිට ගොඩ පෙරකරකම් දෙනකොට යාට කරන හරි ඔබ යෝජනාවක් විදිහෙන් තියන්න මම ස්ථිර කරන්නේ ඔහොම තියලා පොඩක් ඉන්නකෝ ඕන කෙනෙකුට ඕන දෙයක් සභාවට යෝජනා කරන්න පුළුවන් ඒක සභාවේ තියෙන සභා ගෞරවය එනේන දේවල් ස්ථිර කෙරුවොත් විතරයි ඒව මිනිත්ස් වලට යන්නේ සභා වාර්තාවට යන්නේ ඒ නිසා සංස්කාර වලට ඕන තරම් එන්න කියන්නේ එතකොට අහන්න මේ සංස්කාර මේ මගේ හිතසුව පිණිසද ඔයා මේ යෝජනා පත්‍ර ගේන්නේ. මගේ හිතසුව පිණිසද ඔයා මේ න්‍යාය පත්‍ර ගොඩ පෙරක දොරුකම් කරන්නේ. කරලා බැලුවම පේනවා මේ සාසල් කාලයක් සංසාරේ අවිද්‍යාව නිසා සංස්කාර කොට නැගිලා තියෙනවා. මේ සංස්කාර දෙන ලනු කාල තමයි විඥානය හැදිලා තියෙන නිසා විඥානය කවදාකවත් සදාචාර සම්පන්න නැහැ. විඥාණයට කොහොමදක් අසදාචාර සම්පන්න වෙන්න බෑ. ඒ නිසා අපි සදාචාර සම්පන්න වෙන්න හදන හැදිල්ලේදී පුදුමාකාර අසහනයක් අපිට ඉතුරු වෙනවා. පුදුමාකාර රංගපෑමක් අපිට සිද්ධ වෙනවා. මේකේ රංගපේනවා හීනේදී කාටවත් බයලජ්ජ නැහැ. හීනෙට ගියාට පස්සේ විඥානයේ සංස්කාර වල ඇඟිලි ගහින් නැහැ. හීනේදී අපිට හරීම පහත් වැඩ සිද්ධ වෙනවා අපේ අතේ. හැබැයි කියල්ලෙලල්ලා. විනේක නම් වෙනවා හැබැයි කියල්ලෙලල්ලා. මොකද ඒක හීනයක් කියලා පැත්තකට දානවා. භාවනාජෝ හීනෙට බොහොම සමාන දේවල් සිද්ධ වෙනවා. නිින්ද යහගෙන එනකොට හීනෙකදී සිද්ධ වෙන දේවල් මේ යථාර්ථයේද මේ ප්‍රත්‍යක්ෂයේද කියන දෙක මැද මේ දඟලන දේ වෙනකොට යෝගාවචරයට සැකයි මේ හීනයක් දැක්කද එහෙනම් ඇත්තටම මේ Taman බලාන ඉන්න දේ විකෘත වුණාද කියලා. මේ දේ කමටහන හෙලි කරන්න දන්නවනම් එයාට නිවන කියන එක එච්චර අමාරු නෑ. එතකොට එයාට හීන කියන එකත් එච්චර අමාරු නෑ. නමුත් අපි අලුත් දේවල් වලට කැමති නැති නිසා මේ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා මේ දන්න ටික මගේ අම්මා මට කියපු දේ ටික පන්ති කාමරේ ගුරුවරයා මට කියපු දේ ටික අපේ පන්සලේ හාමුදුරුවෝ කියපු දේ ටික කියලා අල්ලගෙන එළිය අලුතේ එළියට යන්න හදනකොටම පොඩි දෙයකින් හරි වෙනසක් භාවනා වෙනකොටම තින් කරප්පා. ඉතින් නලියනවා. ඉතින් සැක පහල කරනවා. ඉතින් බය පහල කරනවා. ඉතින් භාවනා කරමින් කරමින් යනකොට යෝගාවචරයා මේ විඥාන මායාව තේරුම් ගන්නවයි කියලා කියන්නේ. යා ඉඳ ගන්නකොටම දැනගන්නවා මේ කයට හිත තියලා පටන් ගන්න ආරම්භක තේසේ මෙහෙම දැනුණට ටික වේලාවක් යනකොට මේක කම්පනයක් වෙන්න පුළුවන්. මේක සත්‍යයක් වෙන්න පුළුවන්. මේක ආලෝකයක් වෙන්න පුළුවන්. මේක සහැල්ලු ගතියක් වෙන්න පුළුවන්. ඒ කොයි එකත් එහෙම නැත්නම් මේ විඥානීය දක්වන අතීත අනාගත පච්චුප්පන්න කියන මේ 11 ආකාරයෙම ඕන එකක් වෙන්න පුළුවන් බ දන්න එකට විතර සීමා කරන්න එපා. මේ විඥානයේ පෙන්වන දේ ගොරෝසු වෙන්නත් පුළුවන් සිං වෙන්නත් පුළුවන්. ඒ දෙකම බාර ගන්න. මේ විඥානයේ පෙන්වන දේ මනාප වෙන්න පුළුවන් අමනාප වෙන්න පුළුවන් දෙකම බාර ගන්න. ළඟ වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන් දෙකම බාර ගන්න. ඇතුළේ වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් දෙය දෙකම බාර ගන්න කිව්වොත් එයා සම්පූර්ණ දැන් උපදිච්ච බබෙක් වගේ එන ඕනම දෙයකට දොර ඒ නිසා කොයි වෙලාවක හෝ මේ විඥාණය පෙන්නන නැත්නම් විඥානයේ පෙනී හිටින අතීත අනාගත පච්චුප්පන්න අජත්ත බහිද්ද ඕලාරික සුකුම ළඟ දුර ඇතුළ පිට කියන මේ දේවල්ට විවෘත නම් යාට මොන විදිහකට මායයට අත තියන්න බෑ පුදුරජානස කියනවා මායя මෝහණයකටපත් වෙනවා කියලා. ඒක නිසා ඒක බටහිර ලෝකයා කියන්නේ choiceless awareness කියලා. වෙන දේ පිළිබඳ අවධිය තියෙන තෝරන්න එපා. හරි වැරදි තෝරන්න එපා. හොඳ නරක තෝරන්න එපා. යුතුය අයුතු තෝරන්න එපා. වෙන නොවන තෝරන්න එපා. එන දෙයට පොඩි වෙලාවකට එන්න දෙන්න. එහෙම නැත්නම් කියනවා evenly suspended attention. සියල්ල વિશે සම හැඟීමෙන් බලන්න මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා අභියෝග කරන්න එපා. ඉතින් ඒ විදිහට හැම දෙයකදී ආ සමහැඟීම බලනකොට ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ තාදී ගුණය කිය. තතතාවේ කිය. නොසැලෙන මනස කියලා. එහෙම නැත්නම් අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම කියලා. එනිසා මේ විඥානයේ ළඟට යනකොට රූප වේදනා සංඥා සංකාර හරහා යෝගාචරක සෑහෙන උපේක්ෂාවක් තියෙනවා. එහෙම නැත්නම් යෝගාචරක සෑහෙන හිස් බවක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් යෝගාචර විශාලත්වයක් තේරෙන පටන් අර ගන්නවා. ඒ තේරෙනාට පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරය මේ කවදාකවත් නැතුව සීමා මරියාදාවල් වැටකටයුම් තිබුණ ලෝකයක ඉඳලා දැන් අර අපේම අපේම අපේම ලෝකෙට ගියාම ඒ කාලකන්‍ය හරිතෙන්නේ තනි වුණා, පාළු වුණා, බය වුණා කියලා. සත්පුරුෂය හරිතෙන්නේ විවේකයේ හුදකලාව සාසන සම්පත්තිය කියලා. මේ ලැබෙන එක ලැබෙනවා. අසත්පුරුෂයා මහා පාළුයි කියනවා. මහා කම්මැලි කියනවා. මහා නීරසයි කියන මහා හූනියමක් වගේ භාවනා කරනකොට එපා වීම එනවා. ආර්යයන් වහන්සේ කියනවා මේක තමයි හුදකලාව කියන්නේ. මේකට තමයි විවේකය කියන්නේ. මේක තමයි පිරිච්ච ගතිය කියන්නේ. ඉතින් කවදද මේ හුනියමක් කියලා නදකින් කියලා නොපතන් කියලා නොදෝමකින් කියලා කියපු එක මේ අලුත් බැල්මෙන් බලන්න. බුදුජානනාංශයේට ඒ සනමාන සූත්‍රයේදී දේවතාවෙක් කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්කීස සම්නිවේතේසු සනමාන ප්‍රහාරඤ්ඤං පීති සංජාතං විය භයං පටිදාන්නෝ විය කිය. ස්වාමීන් වහන්සේ මේ පක්ෂීන් පවා නිදාගත්ත මේ මධ්‍යම කාලේ මහා සද්දයක් මට එනවා පුදුම බයක් ඇති වෙනවා කියලා කැලේ වනවෘක්ෂතාව දේවකතාවය බුදුහාමරන්ට කියනවා. බුදුරණන්සේ කියනවා සත්තුන් පවා නිදා ගන්න මේ මධ්‍යම කාලේ මහා වගේ සද්දයක් වෙනවා මට පුදුම තුදිකලාවක් දැනෙනවා. මට හුදු පිරිච්ච ගතියක් දැනෙනවා. මට පුදුම සතුටක් දැනෙනවා. මට ඒ නිසා ප්‍රීතියක් පහළ වෙනවා. ඒ නිසා ඒ වන දේවතාවට මේක පේන්නේ කොටු වුණා, තනි වුණා, පාළු වුණා, කම්මැලි, අතපල්ලේ වැටුණා, සැහින් අයින් වුණා, අසරණයි කියලා. නමුත් හරියට විඥානේ අඳුනා ගන්න සුළු යන කෙනාට පේනවා මේක දිහා මේක හුති කලාව කියලා බාරගත්තොත් මේක දිහා දැකලා මේක පිරිච්ච ගතිය සාසන සම්පත්තිය කියලා බාරගත්තොත් මේක විවේකී කියලා බාරගත්තොත් අපි උපන් දවසේ කොච්චරක් මේකට පයින් ගහලා තියෙනවද අපේ හැම හැකියාවකින්ම හැම උගන්වීමකින්ම හැම ආශි උනන්දු එක අපි කරලා තියෙන මේ පාළු ගතියට පයින් ගහලා අපි නිවන් හොයන ඒ නිසා විඥානය ගැන හොයන්න ගියාම මේ උප්පත්තියෙන් අපිට හම්බෙච්ච මේ මේ හුද්ධි කලාව පහලුවක් කරලා පෙන්නලා ඒක නැති කිරීම සඳහා ව්‍යාපාර කරවීමේ සංස්කාරවල උදව් අරගෙන මේ කරන ව්‍යාපාරේ තන්නේ කර මාෆියා ව්‍යාපාරයක් තියෙනවා. ඒක දිහා හොඳට දැනගෙන කොතනකදී හෝ Taman හුද්ධි කලාව වෙනකොට කොතනකදී හෝ Taman විවේක වෙනකොට කොතනකදී හෝ Taman සම්පත්‍තිකර සත්‍යයට එනකොට මේක මනුස්ස දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියන්නේ මේකයි. මේක බුදු කෙනෙක් පහළලා පෙන්වුවේ නැත්නම් අපි ගණන් ගන්නෑ. ක්ෂණ සම්පත්තිය නැත්නම් ගණන් ගන්නෑ. බණ අහන්නේ මේකටයි. සත්පුරුෂයන් ඇසුර කරන මේකටයි. පැවිදි වෙන්නේත් මේකටයි කියලා ඒ විදිහට බැලුවොත් ඒ බැල්මට බාධා කරන මොනම මාරයක්වත් නැහැ. මොනම කෙලෙසයක්වත් නැහැ. මොනම සාතන් කෙනෙක්වත් නැහැ. අපේම තකතිරුකම විතරයි. අපේම වරදවා වටා ගැනීම විතරයි. ඉතින් නිසා ලක්ෂ වාරයක් මේ හුදකලාවට එන්න දෙන්න. ලක්ෂ වාරයක් මේ පිටිච්ච ගතියට එන්න දෙන්න. ලක්ෂ වාරයක් මේ විවේකයට එන්න දෙන්න. එනින වාර බලන්න හිත හරි පාළුයි කියන හැටි. හරිම ඒකාකාරී කියන හැටි. හරිම නීරසයි කියන හැටි. හරිම සැකබොදවන හැටි. හරිම අනතුරුදායක තත්ත්වයටපත් වෙනවා වගේ හිතන හැටි. හරිම කොන් වුණා වගේ පේන හැටි බලලා දැන් මේ ඒ කොන් වෙච්ච ගතිය මාරපාක්ෂික නම් බුදුජානක පැත්තේ බුදුරජාණන්සේ කියන්නේ මේ හුදකලාව නම් කවදාද අපි මේක පිළිබඳව යහ විනිශ්චයක් මධ්‍යම විනිශ්චයක් දෙන්නේ අර පුරුදු තාලෙට මේ පාළු ගතිය නැති කරන්න අපි নানা ආකාර විනෝදාංශ වෙනදා කරන වෙනුවට ඒක බාර ගන්න කවද්ද කියන එක. අන්න ඒ විදිහට මේ විඥානයේ තියෙන බොල්කම මේ කරන කූට ව්‍යාපාරය තමයි අසාර බව දැනගෙන යාට සිල්ලම කරන්නම දෙන්නවා. සෙල්ලම කරන ගමන් බලන්න ඉන්න ඕනේ මෙයා කරන්න කොච්චර පුරුද්දපු දෙයක්ද කොච්චර తాවකාලික වැඩක්ද මුලමෙදාක හොඳට බලන්න ඉන්න මෙයා කරන වැඩ පිළිවෙල තේරුම් ගන්න. ඉතින් අපි ඒක ඔප්පු කරන පැත්තට ඒක සාධාරණ කරන පැත්තට බැලුවොත් අපි මාරපාක්ෂික වෙනවා. අපි කෙලෙසකට යටත් වෙනවා. අපි බුදුන් ඉදිරියට ගන්නවා ශ්‍රද්ධාවෙන්, සීල ඉදිරියට ගන්නවා, සතිය ඉදිරියට ගන්නවා. ඊට පස්සේ විඥානේ නටන දීලා හොඳට බලන්න හිටියොත් කටුකුරුන් දේශාංශ පොතක් ලියලා තියෙනවා ওই මනසේ මායාව කියලා. මැජික් කාර්යයක් වේදිකාවට වෙලා මැජික් එක වෙනකොට පිටිපස්සෙන් ඉඳලා බලන හිටියොත් මොකද වෙන්නේ කියලා. මොනම මැජික් එකක්වත් නැහැ තනි ප්‍රෝඩාවක් තියෙන. ඉස්සරහට ඉල්ල බැලුවොත් නම් මේ ගෑන බිනියා කරලා බෙන්නව පරෙයෝ වෙන්නනවා පියාඹන මේ පරෙයෝ පීනන මාළු මාවල පෙන්නනවා. නම පිටිපස්සෙන් ලබනකොට පේනවා මොන තරම්ද. ඉතින් අපි කවදද මේ පල්ලි දිලා ඉස්සරහින් බලන වෙනකොට පිටිපස්සෙන් බලන්න කියන එක. ඉතින් ඒ දෘෂ්ටි කෝණ තමයි යෝනිසමස්කාරය කියන්නේ. කාට හරි ඒක කරගන්න පුළුවන් නම් බුදුජානන්සේ කියලා කියනවා මේ රූප මේ විඥාණය මේ මැවීම සඳහා සකස් කළ තේ මේ වේදිකා හැරසිලි. එයා ඒ පාවිච්චි කරන කූට උපක්‍රම ටික පිළිබඳ කියන මේ රූප මේ රූප ලෝකයේ පිළිබඳව තවදුරටත් විඳින්න බෑ මේ ටිකෙන් තමයි මම කෑ වෙලානුව මේකෙන් තමයි මම රැවටුනේ කියලා මේ රූප පිළිබඳව රූපස්මින් පිපිබින්ද නිබ්බින්දති නිබ්බින්දම් විරජය ඊට පස්සේ ඒකේ ලස්සනක් පේන්නේ මේ මායාවක එතන මම රවට්ටන්න අරගත්ත උපකරණ ටිකක් කියලා විරජ්‍යති විරාගා විමුච්ඡති ඊට පස්සේ ආයේක නැවත සල්ලිතිලා මේ මැජික් එක බලන්න ඕන ගතිය මේ උපකරණ ටික බලන්න ඕන ගතිය ඒ වගේ මේ මැජික් එක බලලා මෙතෙක් ලැබපු සතුට පිළිබඳව මොන්න තරම් අපි ම්ලේච්ඡද එහෙම නැත්නම් අපි පිසාචද මේ රංගපෑමක් බලලා හරියටම පිට තමන්ගෙම කීල කතාගෙන hina වෙන જાතියක් වගේ කිචි කවාගෙන hina වෙන જાතියක් වගේ මේ කිය වේදනාව පිළිබඳව ඒ වගේ මේ මනස ලස්සන මේ සංඥාවල් පටලවල ඇස්බැඳුම කරනකොට ඒ මනසගේ දක්ෂකමක් කියලා බලපෑටි ඒ වගේම ඒ වෙනුවට අනේ පුතාටත් මේක පෙන්වන්න ඕනේ හෙටත් දෙන්න ඕනේ කියලා අපි මේක සංස්කරණය කරන්න හදන හැටි ඒතර මේ විඥානයගේ මායාව දකපු දවසේ රූපස්මින් පිපි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංස්කාරේසුපි නිබ්බින්දති විඥානස්මින් නිබ්බින්දති නිබ්බින්දම් විරජ්‍යති විරාගා විමුක්ති විමුක්තං විමුක්තමිති ඥානං හෝති ඉතාලට තමයි තමන තේරෙන්නේ මේක ඇතිකරන්න ඔය සාමාන්‍ය අටුවාවේ කියලා තියෙන විදිහට අවිද්‍යා සංස්කාර දෙක ගියාත්මේ මේ ප්‍රතිසන්දි ප්‍රතිසන්දි විඥානේ මේ ආත්මේ මේ ආත්මය ඇති කරන ඒවා ඉස්සරහට තමයි ජාති ජරා මරණ තියෙන කියලා මේ කාරණාව සිද්ධ වෙන්න ආත්ම තුනක් ගැට ගහලා දඟලන එක මේ වර්තමාන මොහොතේම ඒ පද්ධතිය දැක්කට පස්සේ තේරෙනවා අපේ අටුවාව පවා කොච්චරක් මේක පටලවාගෙන මේක අමුතු මූලධර්මයකට දාන්න හදනවද භාවනා කරන එක කරන දානවා සංස්කාරය එතනමයි කටයුතු කරන්නේ දැනගන්නෙත් එතනමයි දැනගත්තොත් බේරෙන්නෙත් එතනමයි ඒක බාර ගන්න අකමැති එකම කෙනාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. අනිත ඕනේ පිටරට කෙනෙකුට මේක කියලා දුන්නොත් ටක් ගාලා හල්ලනවා. බෞද්ධයා නම් මොන જાති කෙරුවා. එහෙම වෙන්නේ කොහොද? අපි මේ අඹ දරුවන් රැකගෙන ගවල් දරුවන් මිනිස්සු අපිට කොහොමද නිවන් දකින්න හම්බ වෙන්නේ? අපි මේ ඉන්නේ මෛත්‍රී බුදුහාමුදුර වෙනවා. ආපු දවසේ අපි කිලින්ම යනවා ස්කෝලර්ෂිප් එකක් කරන කිලිම බුදුහාමුදුර නිවන් දකින්න හදනවා කියලා දඟලනවා. නමුත් මේ මේ විඥානය ගැන කතා කරන පේනවා මේක වර්තමාන මොහොතමයි ගැටේ වදින්නේ වර්තමාන මොහොතමයි මේක ලියෙන්නේ ලියුණට පස්සේ යාටමයි තේරෙන්නේ දැන් මගේ හිත මේ ලනුව මේ දීපු ප්‍රෝඩාව කාලා මේ මායාව කාලා මේක ඇත්තක් කියන උත්සාහ කරන වෙනුවට මේකේ ෂටගතිය මායාවේ ගතිය එහෙම නැත්නම් වංචනික ගතිය දකින්න බැලුවෙන් බැලුවොත් මේ මුළු ලෝකේ නැතුව අපිට නිවන් දකින්න බෑ මේ ලෝකේ මායාව හේම තියෙනවා මේ ලෝකේ ෂටගතිය එහෙම තියෙනවා. මේ ලෝකේ තියෙන වංචනික ගතිය එහෙම තියෙනවා. ඒක දිහා හොඳ පස්සති උපනිජ්ජායති යෝනිසෝ උපපරික්කති කියන විදිහට ඒ විඤ්ඤා ඒක දිහා බලනද මොකද මේ මේ විද්‍යාගාරයේ සහ මේ උපකරණ නැතුව අපිට මේ පරිශීලනය කරන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න එපා. බලන්න හැබැයි. නැවත නැවත බලන්න බලනකොට ඒ කෙනාට ඒ මම යම් දෙයක් නිසා මොන දෙයකට හෝ පැවිදි වෙලා කී ගැත හැටියද කියලා ගියා නම් ඒ කාරණා සිද්ධ වෙනවා. යාට ආයෙත් මේ ලෝකෙට එන්න જાතියක් ඇතිකරන්න ආසාවක් එන්නේ නැහැ. මොකද නැවතත් එන්න තියෙන ඔය වංචනික தත්ත්වෙ තමයි. ඒකට කීනා જાති උසිතම් භ්‍රමචරියම් භ්‍රමචරිය කියන්නේ දොච්චරයි. කතං කරණීයම්. Tamanට කරන්න ඕන දේ කිරුවා වෙනවා. හැබැයි ඒක නොඅකිරියෙන් කෙරේ. කරන්න ඕන දේ කෙරෙන්නේ අකිරියෙන්. නාපරං ඉත්තත් ආය පෙර ඊගාවාත්මයක් අද පුදියකට පස්සේ හිත උදේ නැගිටලා කරන්න ඕන වැඩ සැලසුමක් නැහැ. ඒ බව යාට මට මේක මෙහෙම දෙයක් මේ මේ මොහොතේ මෙහෙම නිදහස් වුණා කියලා එතනදීම වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම පුදුමාකාර අකාලික ගතියක් තියෙනවා. කාල ආදේශයට අහු වෙන දෙයක් නෙවෙයි. නමුත් බුද්ධ ආගමට එනකොට මේක කාලයට දේශයට හිර කරලා තියෙනවා. නමුත් ඒ වුණත් කමන්නේ අපිට පණිවිඩය ඇවිල්ලා තියෙනවානේ. අපිට කරන්න තියෙන එක සජීවී කරලා සම්බන්ධ කරගන්න එකයි. ඒ නිසා මේ පේන පින්දූපමන් රූපේ දේශනා නැත්නම් සමා වෙන්නේ සූත්‍රයේ පදනම් කරගත්ත මේ දේශනාව સમાප්ත කරමින් මට කියන්න කැමතියි අපි මේ කරගෙන යන වැඩවල යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා නැත්නම් එකමුතුවක් එක එකතු වීමක් අත්දැකීමේ ගොනු වීමක් වෙනවා නම් අපිට දවසින් දවස දවසින් දවස අපි කරපු හැම වැරද්දක්ම නිසාම පිටා එnde end end end මේ රූපයේ තියෙන නිස්සාර භාවය වේදනාව පිටිපස්ස යන්නේකේ තියෙන නිස්සාර භාවය මේ සංඥා හඳුනා ගැනීම සහ හඳුන්වා දීම වල තියෙන නිස්සාර භාවය අපි කරන මේ නිර්මාණ සහ මේ ප්‍රගතිශීලී ගතිය වල තියෙන පුස්ස ඒ ඔක්කොම පිටිපස්සේ තියෙන මායාව තේරුම් අරගත්තොත් ඒ කෙනාට ලෝකය පිළිබඳව කවදාකවත් තරහක් කවදාකවත් ද්වේෂයක් එන්නේ මේ ලෝකයට සාපේක්ෂව තමයි මේක තියෙන්නේ කියලා කවදාකවත් ලෝකේ වෙනස් කරන්න යන්නේ ඒ වගේම තවදාවත් ආයතර ලෝකේ අනා ගන්න කක්ක කර ගන්න යන්නෙත් නෑ. ඒ නිසා ඒ කෙනාට ඒ දේ කරගන්න මේ අවුරුදු 2500ක් පහුවෙච්චි කාලය කියලා කිසිම අඩුවක් නෑ. ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක් අපිට ඕන නැතිකම තියෙනවා. අපිට ඕන නැතිකම තියෙන්නේ අපිට මේ තව තියෙනවා gedara ටිකක් වැඩ තියෙනවා ඒව ටික කර කර ඉන්න පස්සට දාන එකයි තියෙන්නේ ඒ වගේම හිතන්න මේ තරම් ගැඹුරු ධර්මයක් අපිට 2600ක් ගේන කොච්චරනම් ආචාර්ය උපාධ්‍යවරු තමගේ කාය ජීවිත নিরপেক্ষව මේක සාක්ෂාත් කරගෙන ඉන්නේ නැද්ද? මෙච්චර ලස්සන මේක රකින්න. වෙන කිසිම ආගමක නැති විදියට ඒ නිසා අපි ළඟට ආපු මේ ධර්මය, අපි ළඟට ආපු මේ නෛර්යානික ධර්මය අපේ પરම්පරාවට ඉදිරිපරාට දෙන්න බැරි වුණොත් අපට සහගහන අපේ પરම්පරාව. බුදුජානසේ දේශනා කළ තියෙන මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් පොරොදෙට ගන්න අරගෙන කාට හරි ඔක්කොටම බැරි කට්ටිය නෑ සමහරු ඇත්තට දූවිලි අඩු කට්ටේ ඉන්නවා. ඒක පාස් කරගන්න බැරි වුණොත් යොමු කරගන්න බැරි වුණොත් අපි අපේ දක්වා ආපු මේ ලස්සන වැඩ පිළිවෙල නිවි પરම්පරාවට ලක්රා වෙනවා. ඒක වෙන්න දෙන්නේ නැතුව අපි ජීවිත පරිත්‍යාගයෙන්, කාය පරිත්‍යාගයෙන් මේ කටයුතු කෙරුවොත් තමන්ට ලැබෙන ලාභය තමයි මේ දේවල් පිළිබඳ ඇත්ත දැක ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට විශ්වාසයෙන් මේක කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දෙනාටම මේ ජීවිතයේදී මේක තමන් වශයෙන් සාක්ෂාත් කරගන්නත් ලැබේවා. උද්ධහාදී උත්මෙන් වහන්සේලා සිතූ පැතු ආකාරයට ඒ පණිවිඩේ සාසනය ඊගාව પરම්පරාවටත් ශක්ති ප්‍රමාණයක් ලබා දීමේ ශක්තිය ධෛර්ය බලයේ පිණිස මේ වුඩු වැඩමුළුවත් මුළු ධර්ම දේශනාවලියත් අද ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි විනාඩි සල්පයක් අරගනිමු. එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් අර්ධයක් නැතුව මේ වැඩ කරගෙන යෑමේදී සියලු සංවිධානය කරපු පිණිනු පිණි උදව් කරා වූ සීතු සත්පුරුෂ මණ්ඩල වලට ඒ වගේම අපි නියෝජනය කරන්නා වූ සාහලේ ඥාතීන් පිරිසටත් මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරය පවත්වමු. අප අපටත් මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් අපි අපගේ પરමාර්ථය තව තවත් ඍජු වේවා නිතරම දෙවිලේ අපට પરමාර්ථය සිහිපත් වේවා. ඒ අනුව අපටත් මේ කුසලයේ හේතු වීමෙන් නිවන් දක්නා ජාත් දක්වා සත්පුරුෂ සංසේවණයකටපත් නොවි සත්පුරුෂ ආශ්‍රය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටවා ගන්න.